මේ හැම දිනකටම තෙරුවන් සරණයි. අද 2019 මාර්තු මාසේ 10 වෙනි ඉරිදා ශ්‍රී ලංකා වේලාව උදෑසන 5:30ට ආරම්භ කරන ඉරිදා දිනයන්හි ආරම්භ කරන ධර්ම සාකච්ඡාවයි අපි පිවිසෙන්නේ. අදත් අප කෙරෙහි අනුකම්පාවෙන් අපට දහම් කරුණු මතු කර දීම සඳහා සත්‍යීතුමා සම්බන්ධ වෙනවා. සත්‍යීතුමනේ සවන්ර සිස්ටර්ස් වෙනුවෙන් ඔබතුමාට අපි ඔබතුමා ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ඔබතුමාට ඉතාමත් ගෞරවයෙන් යොමු වෙනවා. අදට නියමිත දහම් කරුණු අපට මතකව දෙන්න සිතසිතුනේ පෙරවන් සර්ණයි. සම්මා සම්බුදු සරණයි. පිටතහාගතයන් වහන්සේට අතිශයින්ම කෘතඥතා පූර්වක নমස්කාර කරමු. උන්වහන්සේ නිසා තමයි මේ පංච උපාදානස්කන්ධයන් තේරුම් ගන්නට අපේ ප්‍රඥාව අවදි වෙමින් පවතින හිංසා උන්වහන්සේට කෝටි ප්‍රකෝටි වාරයක් අපි নমස්කාර කරමු. අපි මේ දවස්වල සාකච්ඡා කරන්නේ දීගණිකායේ සීලස්කන්ධ වර්ගයේ තියෙන දෙවෙනි සූත්‍රේ සාමාන්‍ය ඵල. සත්‍ය අවබෝධය කර ගන්නට ජීවිතේ යොමු කළාම නැත්නම් අප්‍රමාදයෙන් හිටියාම ලැබෙන ප්‍රතිඵලය. ඒත් අපි අපි චූල සීල මධ්‍යම සීල මහා සීල කියනවා කතා කරලා ඊට පස්සේ මේ ඉන්ද්‍රිය සංවරය නීවරණ අයින් කර ගැනීම දක්වා අපි කතා කළා. අද කතා කරන් තිනී ඒ නීවරණ අයින් වෙච්ච මනසක ඊළඟ කල්පනාකාරී භාවය ධම්ම විච්ඡේ විනවිද ධම්ම විච්ඡේ කියන වචනේ බුද්ධංග හැටියටමත් නෙමෙයි ධම්ම විච්ඡයක් වෙන අභ්‍යන්තරයේ තුල ඒක කියන ඊටින් කාලෙන් සමහර විට පසුබිමක් හැටියට අපි කතා කරන සමහර දේවල් එහෙම හොඳයි කියලා හිතුණා මේ ඒ සාකච්ඡා අතරතුරේම එන ගැටලු නිසා කොහොම සතාගතයන් වහන්සේගේ දේශනාවල් විතක්ක සුත්ත කරුණු තුනක් කියනවා තයෝමේ භික්ඛවේ අකුසල විතක්කා පව් කියනවාටමත් නෙවෙයි නුසුදුසු කමක් ඇති කරන අදක්ෂ පැත්තට යන කල්පනාවල්. Taman අදක්ෂෙක් බවට පත්වන කල්පනාවල්. අකුසල විතක්කා මේ ටික කතමේ තයු හොඳට තේරුම් ගන්න අපිට හරීම වාසිදායකයි මේවා අනවඤ්ඤත්ති ප්‍රතිසංයුක්තෝ විතක්කෝ අනුම් මාව අඩුවට සලකයි මෙහෙම භාවනා කළොත් මෙහෙම ධර්ම සාකච්ඡා කළොත් මේ විදිහට මාර්ගයට අවතීනොත් මේ විදිහට ධර්ම මාර්ගයේ ගමන් කළොත් වගේ දේවල් එනවා හොඳ දෙයක් කරනකොට අනිත් විසින් මාව අව탁සීරු කරයි අඩුවට සලකයි අපහාසයට වචනවට ලක් කරයි කියලා හිතෙන ගැටි තියෙනවා බොහෝ අයට තියෙනවා හීනමානය වෙන්නට පුළුවන් ඊටත් වඩා බය කියන එකත් ඒ කියන්නේ අනවඤ්ඤත්ති කියන්නේ ඒකයි. දැන් අර උපවාදයට බය නෙවෙයි. දැන් අර කිංචේන විඤ්ඤෝපරි උපවදෙයුන් කියලා කියන්නේ මම එහෙම දෙයක් කරනවාද යමක් අනිත් විඤ්ඤෝ සබ්‍රහ්මචාරින් වහන්සේලා මා උපවාදයට ලං කරයි කියලා එහෙම නෙවෙයි. අනවඤ්ඤත්ති කියලා කියන්නේ අවච ප්‍රඥා කරයිද මම මෙහෙම කිව්වොත් එහෙම කියලා. අඩුවට සලකයිද ඒක අකුසල විතක්කයක් කියලා මතේ තියෙන්න ඕන. ඒ නිසා හැමතිස්සෙම සමන්ත තියෙන්න ඕන මාර්ගය ගැන තථාගත මාර්ගය ගැන මේ ඊගෝ එකත් එක්ක සක්කාදිට්ඨියත් එන්නේ නෙවෙයි අභිමානයක් තියෙන්න ඕන කොන්ෆිඩන්ස් එකක් තියෙන්න ඕන මේක මට දැන් කරන්න පුළුවන් මට තේරම කරගෙන යන්න කියලා දෙවෙනි එක. ලාභ සක්කාර සිලෝක ප්‍රතිසංයුක්තෝ විතක්කෝ. වාසි ගන්නට වාසි කියන්නේ මුදල් වාසිම නෙවෙයි. නම ගම සලපතල කර ගන්නට ප්‍රසිද්ධ වෙන්නට අනිත් අය ලවා හොඳයි කියලා කියවා ගන්නට වර්ණනා කරවා ගන්නට තියෙන උවමනාවක් එනවා ඒකත් එක්ක සම්බන්ධ අර අරකට වඩා ඩිංගක් වෙනස් එතකොට ඒක අනිත් පැත්ත වගේ. ඒක අනවඤ්ඤත්ති පරිසංයුක්ත විතක්ක ලාභ සක්කාර සිලෝක. ලාභ කියන්නේ ලැබෙනවා කියන්නේ ලැබීම් සක්කාර කියලා කියන්නේ අනිත්‍යයි මං එනකොට නැගිටී මං කියන දේහායි සිලෝක කියන්නේ අගේ කරලා කතා කරයි කියලා වර්ණනා කරයි කියලා. ඊට සම්බන්ධ විතක්. මේ අකුසල විතක්. තයෝ මේ භික්ඛවේ අකුසල විතක්කා. ඔන්න හොඳ මේ කතාව එකක්. පරානුදයතා පටිසංයුක්තෝ විතක්කෝ. අනිත් අය ගැන ඕනවට වැඩිය උනන්දු වෙනවා. කරුණාව නෙවෙයි. අර අර ලාභ සක්කාරත් එක්ක නැත්තම් තනිකම නැති කරගන්න මං කිට්ටු වෙලා මං ඒක ඕගනයිස් කරන්න හදනවා එම්පති එකත් එක්ක. ඕනවට වැඩිය. ක්ෂෝටික් කියන්නේ අනේ විදියට. ඒව අකුසල විතක් කියලා. එතෙන්දී ඒකෙදක ගාථාවක් තියෙනවා. ඒකෙන් ඒක තේරි. අනවඤ්ඤත්ති සංයුත්තෝ. ඒ කියන්නේ තමන් අව탁සේරුට කරයි දෝ කරයි දෝ කියලා හිතන ගැටි. ලාභ සක්කාර ගාරෝ තමන් අගේ කරනකොට ඒ අගේ කරන්නාට ගෞරවයක් ඇති කරගන්නවා. එයා මං හොඳයි කියලා. එයාගේ ධර්මයට නෙවෙයි. සහනන්දී අමච්චේහි අර අර පරානුද්යතා පරිසංවිත විතාක්කේ තමයි ඒ කියන්නේ. සහනන්දී කියන්නේ ඒ කට්ටිය සතුටු වෙනකොට මං සතුටු වෙන. ඒ කට්ටියත් එක්ක අමන්දේ අමන්දානන්දයටපත් වෙනවා. එහෙම එක්කෙනා ආරා සංයෝජනක්කයෝ බැඳීම් අඩු කරගන්න එකෙන් දුරයි කියලා. ඒක මතකෙ තියෙන්න ඕන. ඒකේ අන්තම් මතක් කරේ සමහර කරුණු නිසා. එතකොට දැන් අපි අද සාකච්ඡා කරන්න තියෙන කොටසට එමු. සාමාන්‍ය ඵල. දැන් සත්‍යාවෝදේ ඵලය යමක් දිනන දිනපුවාම දිනුම් කනුව ළඟට එනවා වගේ දෙයක් නෙවෙයි. එහෙම දෙයක් නෙවෙයි. එතකොට ඊළඟට ඒ සූත්‍රයේ සාමාන්‍ය ඵල සූත්‍රයේ ඔන්න අපි දැන් සම්බන්ධ වෙනවා ධාන ධානවලට අකුරු වලින් නෙවෙයි පොතෙන් නෙවෙයි වාක්‍ය වලින් නෙවෙයි අපි හිතමු දැනට අපේ මනස පංච නීවරණ වලින් ඉවත් වෙලා තියෙනවා. පස්සිමේ පංච නීවරණේ පහීනේ අර්ම මේ මේ අජාත සත්තු ඇත්තට මේ බුදුහාම කියන්නේ මහරෑ. ඒ භාවනා කරගෙන අනේකනාගේ එයා භාවනා කරගෙනකොට ඒ ආධ්‍යාත්මිකත්වයට නැඹුරු වී අනේකනාගේ නීවරණේ පහීනේ අත්තනි සමනුපත්තතු තමන් තුළ ඒ නීවරණ අයින් වෙලා යනකොට ඒක තේරෙනකොට පාමොජ්ජංජායති ප්‍රමුදිත භාවයක් ඇති වෙනවා පමුදිතස්ස පීති ප්‍රමුදිත භාවයේ හින්දා පීති ඇති වෙනවා පීති වුණාම කායෝපස්සම්බති ශාරීරිය සැහැල්ලු බවට පත් වෙනවා පස්සද්ද කායෝ සුඛං වේදේති ශාරීරිය සැහැල්ලු වුණාම දැන් සිත් සංඛාරවල ලොකු බරක් තියෙනවා. ඒ සංඛාර බර අයින් වුණාම සුඛේ සුඛී තත්ත්වෙන සුඛ තත්ත්වයට එනවා. සුඛිනෝ චිත්තං සමාදේත. ඒ සුඛ තත්ත්වයට ආම හැපිනස් කියලා කියන්නේ ඒක ඒක ඒක බාහිර වෙන එකක් නෙවෙයි ඒක ආධ්‍යාත්මික කියන එක. සුඛ කියන එක. එයාගේ සිත සමාහිත බාටපත් වෙනවා. ඒ කියන්නේ නීවරණ නැති නිසා. සෝ එහෙම එක්කෙනා විවිච්ඡේව කාමේහි උවමනා කම් වලින් සම්පූර්ණයෙන් අයින් වෙච්ච නිසා ඉන්ද්‍රිය පටිසංයුත් උමනාවල් වලින් අයින් වෙච්ච නිසා විවිච්ඡ අකුසලේහි ධම්මේහි අර අර කලින් කියපු අකුසල විතක් තුනත් අරගන්ට අනිත් දේශ එහෙම නැත්නම් අනිත් නීවරණ පහම ගත්තාම ඒ වගේ දේවල් වලින් අයින් වුණාම සවිතක්කම් මානසික කතා කරන ගතිය අයින් වෙන්නේ නැහැ සවිතක්කම් කියවේ ඒකයි විතර්කන කියන ගතිය තියෙනවා ඒ කියන්නේ මානසිකාරයක් තියෙනවා ඒ මානසිකාරයේ පවත්වන්නේ විතර්කයේ පවත්වන්නේ තමන්ගේ අරමුණක් භාවනා මූල කර්මස්ථානය කියලා අපි දැන් අපේ දැනුමට හදාගෙන තියෙන මූල කර්මස්ථානේ මගේ වැඩි ආධ්‍යාත්මික අවධානය යොමු වෙච්ච මාත්‍රකාවේ පමණම ඉන්නවා මොකක් හරි කමන තෝරගත්තේ සවිචාරං ඒක ගැන හොයලා බලන්නත් මට හැකියාව තියෙනවා සමාහිත භවෙම ඒ කියන්නේ සංඥා තියෙනවා. ඒ ගැන විතරයි. අත් ඇටකෝට්ට ඇටකෝට්ටු කියන වචනේ තියෙනවා ළමාට. දැන් ධානිසි ඇටකෝට්ටුව බලනවා නම් ඒක දිගයි කියන්නේ දිග කියන විතක්කේ හා සංඥාව ਵਿਚාරේනවා. හිස් කබල බලනවා නම් කපාලේ ඒක රවුම් කියන ඒ රවුම් කියන ඇතුලේ තියෙන විතර්කේ රවුම් කියන මේ භාෂාත්මක වචනේත් එන්න ඉඩ තියෙනවා. ඒකෙන් රවුමට මැවිලත් පේනවා. ਵਿਚාරයකුත් තියෙන එක වටේ බලන්ටත් පුළුවන් මනසින්. ඒක හල්ෆිනේෂන් එක නෙවෙයි හැබැයි. විෂුවලයිසේෂන් එකක් වෙන්නත් ඉඩ තියෙන සමහර අයට එහෙම නැල්ලු. විවේකයන් ඒ ඒ අර සවිතක්ක සවිචාරවත් ඒ මනස දැන් මනස හිතට හිතන්න පුළුවන්. ඒ වචනේ හොඳ නැති වුණත් කම අපිට තේරෙන මනසට හිත හිතා ඉන්නත් පුළුවන්. කල්පනා කර කර ඉන්නත් පුළුවන්. හැබැයි අකුසල විතක්ක නෑ දැන්. එහෙම සත්වේ ඉඳලා විවේකජං ඒ අකුසලයන්ගෙන් අයින් වීම පදනම් කරගෙන හටගත් පීති සුඛයක් සහිත පතමං ඥානම් පළවෙනි ආධ්‍යාත්මික කල්පනාවට මේ පැය දෙකට විතරයි අපිට තේරුම් ගන්නට මේ වචනේ කියන්නේ ආධ්‍යාත්මික කල්පනාව කියන වචනේ දැන් මේ තේරුම් ගන්නට පමණයි ධර්මයේ වෙනස් කරන්නට නෙවෙයි මහණීය වූ තථාගතයන් වහන්සේට নমස්කාර වේවා උපසම්පජ්ජ විහෙරති මනසේ ඒ ඒ හැතම ඇවිල්ලා ඉන්නේ දැන්. ඒකෙම ඉන්නවයි ඇත්තා. ඒ ඇත්ත කියන්ටත් බෑ දැන්. ඒ කල්පනා ශක්තිය ආධ්‍යාත්මික ගමන් මාර්ගයේ ඒ ඒ ආපස්සෝල් ටික වගේ තැන. රේල්වේ ස්ටේෂන් එකක් වගේ තැන. ඒ වචනේ හොඳ නැහැ. උපසම්පජ්ජ විහෙරති. සෝ ඉමමේව කායං එයා මේ ශාරීරියෙම දැන් එයාට පාවිච්චි කරන ශරීරයක් තියෙනවානේ. ඒ ශාරීරියේ නාම රූපත්වයක් එක්ක තියෙන නිසා ඒ ශරීරයේ විවේකජේන පීති සුඛේන අபிසන්දේති පරිසන්දේති පරිපූර්ණේති පරිපාලති. ඒ අර කාම දේශ වලින් අයින් වෙච්ච නිසා එකම වර්ගයේ එකම මාත්‍රකාවක හිතන්ට පුළුවන් ගතිය නිසා ඒ විවේක පීති සුඛයේ එයා තුල ගලා යනවා. ඒක පිරෙන්න පටන් ගන්නවා. නාසකින් සබ්භාවතෝ කායස්ස විවේකදීන පීති සුඛේන අපටන් හොත. ඒ මේ ශාරීරියේ අහවල් තැන ඒකින් ශරීරයේ සුවේ නොලබනවා කියලා කියන්න බෑ. ශරීරයටත් ඒක දැනෙන්න පටන් ඒ පස්සද්ධිය එතෙන්ටත් එනවා. නාම විතරන්නේ රූපත් එක්කම. ඊට පස්සේ බුදුහාමරේකට උදාහරණයක් කියනවා අජාත සත්වයත්තට. සේයතාපි මහරජ දක්කෝ නහපකෝවා නහපකන්තේ වාසීවා කවුරුහරි මේ ෂැම්පු හදන කෙනෙක් සබන් හදන කෙනෙක් මේ නැත්තම් කවුරුන් හෝ මසාජ් කරන ආවන කෙනෙක් කාංශ තාලේ ඒ මෙටල් බෝල් එකේ මොකද තලියේ තාලියේ ඒ සුහුණු දාලා නහන්ට ගන්න පවුඩර් වගේ දාලා උදකේන පරිපෝෂකම් පරිපෝෂකම් සන්නීය ඒ වතුර දම දම ඒක ඒක මිශ්‍ර කරනවා. අඹරනවා, ගුලි කරනවා. අපි දැන් හිතමු රොටි හදනවා නම් මම දන්නේ මොනවටද වැඩ ගන්න කියලා පාන් හදනවා නම් කේක් හදනවා නම් දැන් නම් මික්සර් තියෙන මික්සර් එකෙන් හරි කමන්නේ. ඒක කරනවා හැම හැම තැනටම ඒකේ මිශ්‍ර වෙලා වතුර දැම්ම. ඒ වගේ අර නාහනේ ඒ මේ මසාජ් තෙරපිස්ට් එහෙම නැත්නම් නාවනේ එක්කන නැත්නම් සබන් හදන එක්කන ඒ ඒ සබන් කුඩු ටික දාලා ඒ කාලේ හැටි තිබිච්ච සුණු කියලා කියන්නේ ඒවා යහුණු දාලා කුඩු වර්ග දාලා වතුරෙන් තෙමලා ඒ ගුලිය හදන්න හදනවා වගේ බුදුහාම කියන හැම තැනම දැන් වතුර පැතිලා තියෙනවා වගේ මෙයාගේ මුළු ශරීරයටම අර ප්‍රීතිය විසින් ඒක හැම මුළු ශරීරයේම ස්පර්ශ කරලා තියෙනවා. ඉදම්පිකෝ මහරජ මේකත් මහරජතුමනි සම්දිට්ඨිකං සාමාන්‍ය පලං තමන්ටම අත්දකින්ට පුළුවන් ප්‍රත්‍යක්ෂ ඇස්පනා පිට පෙනෙන සාමාන්‍ය භාවනා කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලයක් අර කලින් ඒවට වඩා පුරිමේහි සම්දිත්තිකේ සාමාන්‍ය ඵලයේ අභික්කන්ත තරන්ත පනීත තරන්ත අර කලින් සාමාන්‍ය ඵලවල භාවනාවෙන් ලැබෙන වාසිවලට වඩා උතුම් වූ වාසියක් ප්‍රතිඵලයක් සාමාන්‍ය ඵලයක් අභික්කන්ත තරයි පනීත තරයි ඉතින්දී දැන් අපි ධ්‍යාන ගැන අර කල්යාණ මිත්‍රයෙක්ගේ ගැන වැඩිපුර අවධානය යොමු කරන නිසා අපි මේක ඩිංගක් ඒ පැත්තට හරවා ගනිමු. මේවා වචන වලට විතරක් යොමු කරන්ට එපා. අපි කවුරුත් මේවා ඩිංග ඩිංග හරි දිව ගාලා රස විඳලා තියෙනවා. මතක තිබුණොත් එහෙම. අර සතියේ තියෙන චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුස්සරිතා හෝති කියන ගතිය ආවොත් ඒවා මතකයක් තියෙන තියාගන්න ඉඩ තියෙනවා. ඒක මේ භාවනාව වාඩි නෙවෙයි සමහර විට නාන්නේ ටොයිලට් එකේ වාඩි වෙලා ඉන්නකොටත් එන්න පුළුවන් බස් එකේ ඉන්නකොටත් එන්න පුළුවන්. අර ෆ්‍රීඩ් ෆ්‍රීඩම් පොතේ ඇත්ත කියපු කතා මතක් වෙන්න ඕන. මෙතෙන්දී ඔය අනුපද සූත්‍රයේ තියෙන පළවෙනි ධානයේ තියෙන සාරිපුත්යන් වහන්සේ ඒ අනුත්තර වූ උත්තමයන් වහන්සේ ඒව මතක් කරගන්න හැටි බෙදලා බෙදලා බලන හැටි ගැන කියනකොට පළවෙනි ධ්‍යානෙ තියෙනවා යේච පඨමේ ඥානේ ධම්මා විතක්ක විචා මම පාලිනු කියන්නේ විතක්ක තියෙනවා විචාර තියෙනවා පීති සුඛ අනුපද සූත්‍රය ඊට පස්සේ චිත්තේ කග්ගතා තියෙනවා ඔන්න මතක තියාගන්න ඊළඟට එන ටික ටික පස්ස වේදනා සංඥා ඔන්න තියෙන තව චේතනා චිත්ත ඡන්ද අදිමොක්ඛ විරිය සති උපේක්ඛා මානසිකාරු ඔක්කොම තියෙනවා ඒකේ. එහෙම ඒව දැනගන්න ඕන කාරණා අනුපද සූත්‍රේ. එතකොට පළවෙනි ධානයේදී දැන් අපි දෙවෙනි ධානයට යන්න කලින් මේ කතා නම් අපි බලමු දෙවෙනි ධානයේත් මොනවද වෙන්නේ කියලා. දැන් ওই ටික මතකයේ තියෙන්න ඕන. නැත්තම් ඊළඟ සත්‍යකෝ ඇත්තෝ සාකච්ඡා කරනකොට මේ වගේ සූත්‍රයකට වැඩිපුර අවධානය යොමු කරන්න ඕන. දෙවෙනියට බුදුහාමුදුර දෙවෙනි ධ්‍යානෙ දෙවෙනි ධ්‍යානෙ කියනකොට දැන් තවත් නිින්දයවිල්ලක් නෙවෙයි අවදිවිල්ලක් මේක. දැන් පංච නීවරණ වලින් මැනේ ලෝකේ බලන්නේ ඕනෙක බැලුවම අරමුණට පංච නීවරණ ගාව ගන්නවා. මේ පංච නීවරණ පාට කරලා තමයි බලන්නේ හෝ නිදා ගන්න. ඒවා නෑ දැන්. පුණ්‍ය පරම්මහරජේ විතරක් නෙවෙයි මහරජය මේ භික්ෂුව සත්‍ය අවබෝධය සඳහා උනන්දු වන්නා විතක්ක ਵਿਚාරාණං ූපසම අර විතක්ක ਵਿਚාර ගතිය භාෂා පාවිච්චි කර කර හොයා බලන ගතිය අයින් වෙලා යනවා අජ්ජත්තං සම්පසාදන. ඒතොට අභ්‍යන්තරයේ ඇතුළම ගැඹුරේ මනසට තියෙනද මනස කියන චේතනාත්මක ස්වરૂපයේ තියෙනවා සම්පසාදනය. ලෝකයක් එක් අරමුණු නැති හින්දෙච්ච. ඒ අරමුණයි තියෙන්නේ. ඒ නිසා සම්පසාදනයක් තියෙනවා. පැහැදිලි බවක් තියෙනවා. චේතසෝ ඒකෝදි භාවං අර සිත කියන එක චිත්ත සාචි ඒ වචන හොඳ සිතන්ට පුළුවන් හැකියාව කියන එක ඒකෝදි භාවලා තියෙන. එක තැනකට යොමු කරන්න පුළුවන්. අවිතක්කං අවිචාරං එතන විතක්ක ਵਿਚාර කියන ඒ අර කලින් අවස්ථාවේදී තිබිච්ච මනසේ තියෙන ඒ හැකියාවත් අඩු වෙලා යනවා. ඒකෙන් තවත් ස්විච් ඔෆ් කරලා වගේ. අන්ප්ලග් කරලා. සමාධිජම් පීති සුඛං අර විවේකජම් පීචුකම් වලට වඩා සමාධිමත් බව නිසා සමාධිමත් බව කියන්නේ වඩා ලං වුණා දැන් මේකට සමාධි වුණා එක තැනකට වඩා කිට්ටු වෙලා තියෙනවා ඒ සමාධිය නිසා මතුවෙලා එන පීති සුඛයක් සහිත දෙවෙනි ආධ්‍යාත්මික කල්පනාකාරීත්වයට ඇතුල් වෙනවා දෙවෙනි මට්ටමේ මේ වචන අපිට දැනගන්න විතරයි කියන්නේ. ඒකේ pāli වචනේ ဒ ුතියං ඥානං උපසම්පජ්ජ විහෙරති. සෝ ඒ ඇත්ත ඒ සමාජිත පීති සුඛයෙන් අර්ථලින් එක්කන මගේ මෙයා විවේකජ පීති සුඛ පළවෙනි ධානය තත්ත්වයේදී දෙවෙනි ඒ අවස්ථාවට ආධ්‍යාත්මික තෝතැන්නට ආවහම ඒකෙදි එයා ඒ සමාධි ජපීත්‍යකේ මුළු ශරීරයේම එයාට බිඳින්න පුළුවන් වෙන්නේ. එහෙම නැති තනන්න. එතෙන්දී බුදුහාමුදුරේකට සියතාපි මහරජ මහරජ හරියට මේ ගැඹුරු ජලාශයක් තියෙනවා. ඒකට වතුරේන තැන් හුඟක් තියෙනවා. හැම දිශාවෙම වතුරෙන්ට උල්පත් හරි නැත්නම් ජලපාරවල් එනවා ඒකට. එතකොට වැස්ස කාලෙකට නම් මේ වැස්ස කාලෙනකොට ඒක සම්පූර්ණ ජලෙන් ඇවිල්ලා පිරෙනවා. ඒ ඒ වතුර පිරුණා මුළු පොකුරුම් වතුර පිරලා තියෙනවා. වගේ අහවල් තැන නැහැ කියන්න බෑ. වගේ ඒ මෙයාගේ ශාරීරියේ අහවල් තැන එයාට නොදැනෙනවා කියලා ගැතියක් මොන සිටිවිල්ල ආවත් මොන චේතනාව ආවත් හුස්ම ගන්නකොට පිටකනකොට හැමතිස්සෙම ලේගමන් කිරීමේදී පොයට වේගජ පිස්සුකේ දැනෙනවා ඒ විවේකජ පිස්සුකේ දැනෙනවා එතකොට දැන් අපි අනුපද සූත්‍රයට ගිහිල්ලා බැලුවොත් එහෙම. අනුපද සූත්‍රයේදී උන්වහන්සේ කියන අපේ සාරිපුත්තයන් වහන්සේ කල්පනා ඒ ඒ ධානයට ගිහිල්ලා උන්වහන්සේ පුළුවන් ඒවා තෝර තෝර බලන්න. ඒතර දෙවෙනි ධානය මොනවද තියෙන්නේ? පීති තියෙනවා අජ්ජත් සම්ප්‍රසාදයේ තියෙනවා. මේ වචන දන්නා නේද දැන් අපි? ඇතුලේ පැහැදිලි බවක් තියෙනවා. පීති තියෙනවා. සුඛ තියෙනවා. චිත්ත ඒකාග්‍රතාව තියෙනවා. ඔන්න දැන් අර අවිතක්ක අවිචාරි කියපු නිසා මතුවෙන තර්කාත්මක ඥානයට මේක දාගන්න වෙනවා. අවිතක්ක අවිචාර කිව්වට මොකද දැන් දෙවෙනි ධ්‍යානයේ අවිතක්කං අවිචාරන්නේ ඒ උනට ඔන්න දැන් ධම්ම විචය හසුරවන්ට ඕන ඔය දැනුමත් එක්ක පස්සෝ වේදනා සංඥා චේතනා චිත්තං ඡන්தோ අදිමොක්කෝ විරියං සති උපේක්ඛා මානසිකාරෝ අවිතක්ක විචාර සහිත දෙවෙනි ධානයේදී තියෙනවා චේතනා චිත්ත ඡන්ද අධිමොක්ඛ වීර්ය සති උපේක්ඛා මානසිකාර මානසිකාරක් තියෙනවා කියන මතේ තියෙනවා භාෂාවෙන් තොරව හොයලා බලන්න පුළුවන් සංඥා වේදනා තියෙන නිසා චේතනා තියෙන නිසා වචන වලටමත් අහු නොවි ඩිංගක් වචන වලින් බැහැර වෙලා රස විඳලා විතරක් බං සීනි කියලා දැනගෙනම කන්ටෝන්නේ සීනි පෙන්රහ බලන්න සීනි කියන වචනේ නැතුව කෑවත් පෙන්රහ තියෙන. අපි දැන් හැම තිස්සෙම මේ සීනි වල රස කියලා බලන්නේ නැහනේ. තේ එකක් බොනකොට, කෝපියක් බොනකොට, කේක් කනකොට හරි, කුකී කනකොට හරි, ඒ අපි හිතන්නේ නැහනේ සීනි රසය දැනෙනවා. ඒතර සීනි කියන වචනේ නැතිව රස දැනෙනවා. ඒ රසය ගැන කතා කරන්න පුළුවන් වෙනවා. ඒ තමයි දෙවෙනි ධානයේදී තියෙන දෙවෙනි ධානයේ තියෙන සිතිවිල් මේ ලක්ෂණ කරුණු ටික බුදුරජාණන් වහන්සේ අරස්ත සාරිපුත්යන් වහන්සේ මාසිකට සැරයක් මාසිකට සැරයන්නේ මාස භාගයක් සති දෙකක් තිස්සේ කරන පලා සිටිල්ලේදී උන්වහන්සේ දකින ආකාරය කීමේ තුන්වෙනි ධ්‍යානය අප ඒ ගැන කතා කරනොත් ධ්‍යාන හතරම ගැන කතා කරනවාද කියලා දැනගත් මම හිතන කතා කරොත් හොඳයි කියලා මේ ටික ගැන ධර්ම සාකච්ඡාවට මට හිතෙන්නේ හොඳයි කියලා බුදු සරණයි බුදු සරණයි බුදු සම්මතයේ තුමනේ අප්‍රමාණ පින් හොඳයි එහෙමනම් කල්‍යාණ මිත්‍රයනි ඒ අද මත කරපු කොටස් සම්බන්ධයෙන් සාකච්ඡාවට එළඹෙන්න පුළුවන් චිත්‍රා මහත්මිය ඔබ මේ කියවෙන්නද එරුවන් සර්ණයි තිරුවන් සරණයි සතිජුමාත් පිළි කල්යාණ මිත්‍ර හැම දෙනාටම එකතු කරන්න තරම් දෙයක් නම් නැහැ සත්‍යජිතුමා අවධාරණය කළා විතක්ක ਵਿਚාර ගැන එතුමා එහෙම කියනකොට මතක් වුණා ඇත්තටම මේ කොටස නම් භාවනානුයෝගීව ඉඳගෙන අහුම්කන් දුන්නොත් හොඳයි කියන එක. ඒ මොකද එහෙම නැත්නම් වචන වලින් අපි තර්ක තර්ක මනසකින් තර්ක කර කර මේ දේවල් තේරුම් ගන්න උත්සාහ කිරීමක් සිදු වෙනවා වගේ කතා කරන පුද්ගලයාට තේරෙන්නේ නමුත් ඇස් දෙක පියාගෙන මේ මනස භාවනානුයෝගී தත්වයට පච්චර ගත්තාම ඒකේ වැටහෙන ප්‍රමාණය වැඩි වගේ කියලා හිතනවා. ඉතින් කල්යාණ මිත්‍රත්වයෙන් ඒක කියන්න කියලා හිතුණා. ඒ මොකද එතුමා අපිට කිව්ව මේ විතක්ක ਵਿਚාර අර ප්‍රථම ධානයේදී තියෙන මේ විතක්ක ਵਿਚාර ගැන ඒක සති සම්පජඤ්ඤය වැඩිමත් එක්ක තමයි තේරුම් යන්නේ කියන එක. ඉතින් මට හිතුණා ඇත්තට මේක ඉතාම හොඳ දෙයක් අපිට කියලා දුන්නේ. මොකද අපි දන්නවා නීවරණ සහිත සිතක තියෙන විතක්ක ਵਿਚාරවල මේ ක්‍රමක්‍රමෙන් නීවරණ වලින් ඈත්තුණු හිතක අරමුණ ගැන තියෙන විතක්ක ਵਿਚාර කියන එක ඊටාම සියුම් තත්වයක් බව. මොකද හුඟක් වෙලාවට විතක්ක ਵਿਚාර කියනකොටම මතක් වෙන්නේ නීවරණ සහිත හිතට එන විතක්ක ਵਿਚාර නිසා ඒක හිතුණා එතුමා අපට ඒක ටිකක් අවධාරණයෙන්ම කියපු නිසා ඒ ගැන යොමු වෙන එක හොඳයි කියලා. ඒ වගේම දෙවනි ධානයට යනකොට ඒ අරමුණ සම්බන්ධයෙන් නැති විතක්ක ਵਿਚාර පවා නැති වෙන බවක් ඒ අරමුණේම පවතින සිතක් එහෙම නැත්නම් අරමුණේම පවත්වාගත හැකි සතියක් වචන වලින් මේව කියන්න අමාරුයි ඒකයි ඇත්තටම එවැනි දෙයක් කියන එක තමයි එතුමා ඒ කියනකොට තේරුම් ගියේ එවැනි මනසකට ඇත්තටම දේවල් වැටහීමේ ශක්තිය වැඩි වෙනවා කියන එක අපිට සාමාන්‍ය විදියට වුණත් අර හිරු එළිය එක තැනකට එකතු වුනහම කඩදාසියක් පුච්චන්න පුළුවන් කියනවා වගේ එවැනි තත්ත්වයක් වගේ ක්‍රමක්‍රමයෙන් සිදුවෙන අතහැරීම අපිට එතුමා මුල ඉඳලම සූත්‍රයේ පැහැදිලි කරේ අපි මුලින්ම රළු අතහැරීම් සීලෙන් කරගෙන ඇවිල්ලා භාවනාවට සමාධියට යොමු වෙනකොට මේ වගේ මේ බොහෝම සුකුම අතහැරීම් තමයි කෙරෙන්නේ. ඉතින් ඇත්තටම සුකුම අතහැරීම් කෙරෙන හැටි දැන් ප්‍රත්‍යක්ෂ වෙන්න නම් සති සම්පජඤ්ඤය ඊටාම තියුණුව වැඩෙන්න ඕනේ කියන එක තමයි තේරුම් ගත්තේ එතුමාගේ දේශනෙන්. තෙරුවන් සරණයි හැමදෙනාටම. පස්සමයි සිතා මාත්‍ය අප්‍රමාණපි බුදුන මහත්මයා ඔබ මාතෘකාව වෙනද බුදුන මහත්මයා මම හිතන විශේෂයෙන්ම මේ ධ්‍යාන සම්බන්ධයෙන් මම හිතන උපමාට කරුණු කීපයක් මතක කරලා දෙන්න පුළුවන් වෙයි කියලා තේරුවන් සරණයි. තේරුවන් සරණයි තේරුවන් දෙනවා. මේ ඇත්තම ඉතින් සාතිද මනස හැමෝටම හොඳට පැහැදිලි කරලා දුන්නා මම හිතන්නේ ඒක කියන විදිහටම ටක්ක විචාරණ අපි ඒකට ඔබෙන් යන වැඩිදුර තියෙන දේවල් වඩා විතක්ක ਵਿਚාර සහිතම මට්ටමේම තියෙන මට්ටමම අපිට පැහැදිලි කරගන්න පුළුවන් හොඳයි කියලා හිතන අපිට ආමූලික මට්ටමේ තියෙන නිසා මේ විශේෂයෙන් අපි මම මේ උනට මේ විතක්ක ਵਿਚාර සහිතවම ධානයකට එන්න පුළුවන්කම තියෙන බව ධාන වගේ අවස්ථාවක් කිව්වොත් එහෙම හරි දැන් මේ සතුටුම පැහැදිලි කර හැබැයි ඒක හොඳටම අපිට අර ඒ විතක්ක ਵਿਚාර සහිතවම යම්කිසි ප්‍රීති සුඛයක් ඇති කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා කියන එක. ඒක ඒ මට්ටමට කොහොමද ආරම්භණක් කියන්නේ? අපි භාවනා වර්ණක් හරි දැන් කිව්වා ඒක අරමුණක තියාගන්න නම් ඒකට අවශ්‍ය කරන ප්‍රතිපාදාව තමයි කලින් කියලා තියෙන්නේ කියන එක තමයි තේරෙන්නේ. ඒ කලින් අවස්ථාවල එක සීලය කියන එකේ වටිනාකම ඒ ඔක්කොම කලින් පැහැදිලි කරලා තිබ්බ කරුණු තේරම වටිනාකම ඒ මේ පැහැදිලි කියන්නේ කලින් අර පදනමක් හදලා තියෙනවා මේ මේ තත්ත්වයට එන්න කියන එක තමයි තේරෙන්නේ. නැත්තම් මෙතන අපි ටාගට් කරොත් අර අත්‍යවාරමක් නැතුව කලින් අර පදනම නැතුව එතන මේක සාර්ථක වෙන මෙතන මේ මේ තත්ත්වයට ළඟා වෙන්න බෑ කියන වගේ එකක් තමයි තේරෙන්නේ. తాවකාලිකව හරි යම් කිසි භාවනා මධ්‍යස්ථානයක් කොහොම මොනවා කරත් ඒ හැම තැනින්ම කරන්නේ අර පදනම හදන එක තමයි හිතෙන්නේ ඒ වර අර සත්‍ය ධ්‍යාන සත්‍යයක් ඇති කරගන්න ඒකඟතාව ඒ කියන්නේ ඒකාකාරී සත්‍යයක් ඒකඟ බවක් ඇති කරගන්න මුලදී දරන්න ඕන ප්‍රයත්නය තමයි වැඩිම තියෙන්නේ. ඊට පස්සේ ඒ පදනම ඒ කියන්නේ කලින් හරියට ඒ ෆවුන්ඩේෂන් එක වැටුනොත් ගේ හදන එක එච්චර අමාරු නැහැ. ගතියක් තමයි තේරෙන්නේ මෙතන කරන විදිහට. අපිට හුඟක් වෙලාට අමාරු වෙලා තියෙන්නේ මෙතන මේ මේ தත්ත්වය ඇති කරගන්න අමාරු වෙලා තියෙන්නේ මම හිතන්නේ කලින් අර පදනම හරියට ඉතිරව මහන්සි වෙන්නේ තා නැති නිසා වෙන්න ඕනේ කියන එක ඉස්සර එහෙම අර සීයේ තරම් නැහැ කියන එකක් කියලා ගැඹුරු වෙන්නේ. අවධානයට ලක් කරලා නැහැ. පොඩි කරුණු වල නිසා අපි මේක කමන්නේ නැහැ කියලා හිතලා අතරපු නිසා තමයි අර මේ තත්ත්වේ අර ධානය තත්ත්වයක් අපිට ඇති වෙලා නැති කියන එක තමයි තේරුනේ. අර හින්දා අර මූලික කරුණු වලට සෑහෙන අවධානයක් යොමු කරන්න ඕනේ මේ තත්ත්වය ඇති කරගන්න කියන එක තමයි තේරුනේ. දැන් තමයි තේරෙන්නේ එහෙම අර විශේෂයෙන් අර සීලයට අමතරව කියපු කරුණු සතියටම කියපු කරුණු ගක් ප්‍රයෝජනවත් වෙනවා කියලා හිතන මේ තත්ත්වය ඇති වෙන්න නම් විඥාන ධ්‍යාන තත්ත්වයක් ඇති වෙන්න නම් සල්සම කිව්වාගේ මේක අමාරු කියලා කියන්න බෑ හැම කෙනාම එහෙට මෙහෙ යන්තම් හෝ එහෙම්මෙන් හෝ අසපත ගහපු කරුණු වෙන්න පුළුවන් සමහර විට ඉතින් මගේ දැනුම හැටියට නම් ඉතින් මට එච්චර ලොකු අවබෝධයක් නැහැ තියෙන චූටි අවබෝධයෙන් තමයි කියන්නේ අර ඒ අර කලින් පදනම වැටුනොත් එහෙම මෙතන මේ සත්‍ය ඇති වෙනවා කියන එක එච්චර ගැඹුරු දෙයක් නෙමෙයි. ඒ කියන්නේ අමාරු දෙයක් නෙමෙයි. කලින් පදනම හරියට තිබුණ නැත්නම් මේ වගේ තත්ත්වයක් උත්සාහ කරනකොට තමයි ප්‍රතිපා එහෙම එහෙම යන්නේ නැත්නම් හිත ඒ තත්ත්වයකට ගියේ නැත්නම් වැරද්ද බලන්න වෙන්නේ හෝ යයි යන්නේ නැති කියලා බලන්න වෙන්නේ කලින් පදනමේ මොන හරි කලින් කියපු කරුණු වල යම් කිසි අඩුපාඩු තියනවාද කියන එක තමයි අපිට බලන්න තියෙන්නේ. එහෙනම් ඒක ඒවා හදාගත්තොත් නැතුව එතන පිළියම් කරා ගන්න නැතුව දැන් මට තියෙන ප්‍රායෝගික ප්‍රශ්නේ තමයි ඒ වගේ දැන් ගැටු මට පේනවා. දැන් මේ ප්‍රශ්නේ නිසා තමයි මම මගේ හිත මේ තත්ත්වයට එන්නේ නැත්තේ කියන එක. එහෙනම් මම ඒක ගැන හුඟා හිතන්නේ ඉතින් ආතතන හදා ගන්න ඕනේ කියන එක ඒ කලින් තියෙන දේවල් වල වැරදි දැන් පේන ගතියක් වෙන නිසා අරක හදා ගන්න ඕනේ හිත මේ තත්ත්වයට එන්න එහෙම නැත්නම් මේ තත්ත්වයට එන්නේ නැහැ කියන එක. ඉතින් මම උත්සාහ කරනවා අර කලින් පදනම කඩා ගන්න නැතුව තියා ගන්න. කැඩුනොත් එතන පිළියම් කරගන්න උත්සාහ කරනවා. ඒක තමයි කියන්නේ බොහොම පින් තේරුම් ගන්න. තේරුම් තමයි බුණ මහත්මයා දැන් මතක් වෙච්ච දෙයක් තමයි දැන් අපි කියනවා ධ්‍යාන මාර්ගඵල වගේ දේවල් ඇත්තටම උත්තරී මනස ධර්ම හැටියට එතෙන්දී තියෙන දෙයක් තමයි අපි පෞද්ගලිකව මම හිතනවා අපි හැමෝම කැමති වෙනවා යම් කිසි දෙකින් සිතේ ඒකාග්‍රතාවයක් ඇති කරගෙන මේ කියන්නා වූ ප්‍රථම ධ්‍යාන ෘත්‍ය ධ්‍යාන ආදී වශයෙන් නොයේ සමාධීන්ට පුහුණු කිරීමට එමත් නැත්නම් ඒක ඒක මාර්ගයට උපකාරී වෙන නිසා විශේෂයෙන්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා සමාධි කියන කොටසේ අර්ථයට අනිවාර්යයෙන්ම ඒ සමාධිය කියන එක විස්තර කරලා තියෙනවා. ඒක මේ අපේ බෞද්ධ දර්ශනයේ කොටසක් හැටියට අනිවාර්ය කොටසක් වෙනවා. මාර්ගඵල ලබනවා නම්. එතෙන්දී තියෙන ප්‍රශ්න තමයි මේව පුහුණු කිරීම සඳහා මූලික වශයෙන් බුදුන් මහත්මයා කිව්වා වගේ සීලයෙන් අපේ සිත ආරක්ෂා කරගන්න වෙනවා අනිවාර්යයෙන්ම ඊට පස්සේ මේ ඊට පස්සේ කොහොමද මේක කරන්නේ මේක කිරීම සඳහා අනිවාර්යයෙන්ම ගුරු උපදේශයක් ඕනේ. මොකද අපිට විවිධ විදිහට විපස්සනා සමාධි සමත සමාධි වශයෙන් නොයෙකුත් විදිහට මේ සමාධි ගැන සාකච්ඡා වෙනවා. එතකොට ඒ ටික කර ගැනීමට තමන්ටම මේක ධර්මයේ කියවලා ඒ අවබෝධ කිරීම හරහා පුළුවන් ද එහෙම නැත්නම් ඇත්තටම දැන් අර විසුද්ධි මාර්ග වගේ ග්‍රන්ථවල තියෙන ප්‍රතිභාග නිමිති ඊට පස්සේ ඒ ඒ විදිහට ගියාම උපචාර සමාධිය ආදී වශයෙන් ඒක යම් මට්ටමකින් ඒක මට්ටමකින් තව මට්ටමකට දියුණු කරමින් නැති කරගත යුතු දේවල් වෙනවා නම් අනිවාර්යයෙන්ම තේරෙනවා ළඟම ගුරු උපදෙස් අවශ්‍ය වෙන බවක් වගේ තේරෙනවා. සත්‍යයතුමනි අපිට පොඩ්ඩක් පැහැදිලි කරගන්න යම් කෙනෙකුට මේ ධර්ම දියුණු කරගන්න අවශ්‍ය නම් කොයි විදිහටද අපිට ඒක කරගන්න උදව් වෙන්නේ කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දුන්නොත් මම හිතනවා අපිට බොහොම ප්‍රයෝජනවත් වෙයි කියලා සත්‍යයතුමනි පෙරවන් සර්ණයි. ඒ ප්‍රශ්නේ ආයෙත් අහන්න බලන්න. සත්‍යතුමනි ප්‍රශ්නේ උනේ දැන් හැමෝගෙම කැමැත්ත තියෙන මේ ධ්‍යාන ඇති කරගන්න ඒක මාර්ගයට උදව් වෙන නිසා ඒ ඇති කරගන්නකොට අපේ දැනට සුතේන් දන්න විදිහට ඒ ධ්‍යානයකට ඇති වෙන්න කලින් යම් යම් එක එක මට්ටම් එමත්ට සිතේ දියුණුවක් ඇති කරගන්න ඕන නීවරණ ධර්ම වලින් දුර වෙලා ඇති කරගත යුත්තක් කියලා. ඒක කොහොමද ගුරු උපදේශ නැතුව කරගන්න පුළුවන් දෙයක්ද නැත්නම් මේ සූත්‍ර ධර්ම කියවලා අවබෝධයෙන් කරගත යුත්තක්ද අනිවාර්යයෙන්ම ගුරු උපදේශ සහිතව යා යුතු ගමනක්ද කියන එක තමයි විශේෂයෙන් දරගන්න ඕනේ සත්‍ය තුනේ තේරුම් ගන්න. ඒ අහපු ප්‍රශ්නේ හොඳට මතක තියා ගන්න ඕන මොනවද ඇහුවේ කියන එක හොඳ දෙක මන් දෙසරයක්ම ඇහුවේ. ගුරුවරයෙක් මල මැරිච්ච පොතකට වඩා හුස්ම ගන්න ගුරුවරෙක් ඉන්නවා නම් හොඳයි ගුරුවරෙක් කියන්නේ කියලා දෙන්නෙක් නෙවෙයි ඒකට අද උදේ ගිහිල්ලා ආපු කෙනෙක් ඒ පාරේ ඉදලා ආපු කෙනෙක් වගේ කෙනෙක් ඒ ඇත්තු ඉන්නවා ඒ නිසා ඒක අත්‍යවශ්‍ය දෙයක් හැබැයි නැතුව නෙවෙයි ඇහුම්කන් දුන්නත් හරි. ස්කයිප් කරලා අහන්නත් පුළුවන්. ටෙලිෆෝන් කරලා අහන්නත් පුළුවන්. නැත්නම් ටෙලිෆෝන් එක නම් එන්නේ නැහැ සමහර නමුත් එම් පුළුවන් කරගන්න. අර පළවෙනි අවශ්‍යතා ටික සම්පූර්ණ වෙන්න ඕන. එතකොට තමයි ප්‍රමුදිත භාවයයි සුඛ භාවයේ එක ඉන්න සමාධිය ඉන්නේ. ඒ පමුදිතස්ස පීති පීතිමානස්ස කායෝ පස්සම්බති පස්සද්ද කාය සුඛං වේදේති කියන්නේ එතකොට මේ මේ සංඛාරය බලාපොරොත්තු වෙන්නේ අර ඉන්ද්‍රිය එයන් එක්ක දුන්න අත්දැකීම් වලට හේතු වෙන. ඒ කියන්නේ තනිකම නැති කරගන්න කම්සප් හොයන්න අපි දන්න භාෂාවෙන් කියොත්. ඒවායින් වෙන එක තියෙනවා. ඒකයි එතකොට එන ප්‍රමුදිත භාවයයි සමාධිය කිය සමා සමාධිය තිබේ ඒකයි. දැන් ඒකෙන් පස්සේ මේ සම්මා සමාධි අවස්ථා ඥාන කියන්නේ ඒක දා ඥාන කියන්නේ සම්මා මානසිකාරයක් සහිත යන්නේ. පොත හොඳයි. දැන් අප කරුණු දන්නවා. මෙයා දැනගෙන තියෙන තරමට හොඳයි. හැබැයි ඒකේ ලකුණු දාගන්න හැදෙන ගතියක් එනවා නම් ඒක ආයෙන්නේ නැහැ වෙලාවට. ඒක ඒ ආපු අත්දැකීමට මං ලකුණු දාගන්න හදනවා නම්. මම මෙතන බසින් කියන්නේ. අත්ුක්කංශනයක් එනවා නම් ආයෙක නැතු වෙන්න ඉඩ තියෙනවා. ඒසා ඒක කාටවත් ඒ தત્ත්වේ නොකිය ඉන්නත් අවශ්‍ය වෙනවා. ඊළඟට අර මූලික ගුණාංග ඔක්කොම තියෙනවා නම් හොඳයි කිව්වා. ඒක බොහොම පිං එක මතක් කරලා දුන්නාට අප බුදුරජාන් වහන්සේගේ හැටියට දේශනාවේ හැටියට අප මේවා කෝටි ප්‍රකෝටි වාරයක් අත්දකලා තියෙන මේ ශරීරයේ නුණත් සත්ත්ව භාවය තුල අර පංචේන්ද්‍රයන් එක්ක මිශ්‍ර වෙ කරලා දුන්න කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච සහ විචිකිච්ඡා ගති ඒවා හිතෙන් බැහැ හිතෙන් බැහැරෙනවා කියන්නේ බැහැර කරගන්න පිළිවන් මම මේ ධර්ම අරමුණට එනකොට කුසල චිත්තයට එනකොට ඒ අනිවාර්යෙන් සිද්ධ වෙන කොතින්ද සිද්ධ වෙන්නේ කම්පියුටර් ඉස්සරහ වෙන්න පුළුවන් සිටී වෙන්න පුළුවන් උයනකොට වෙන්න පුළුවන්. එන්න පුළුවන් කොයි වෙලාවක. නමුත් වාසිය තියෙන අර වාඩි වෙලා ඉන්නකොට හුඟක් වාසිදායක. ඒ වෙලාවට හෝඩුවා කොතෙන්ටද ගියේ අර සමාධි නිමිත්ත රැකගන්න කියලා කියන්නේ. ඒක මතකයේ තියෙන්න මට මේ තත්ත්වයේ මොන දේ පටන් ගන්නකොට ආනාපාන සතියේදීද ශුන්‍යතා ප්‍රතිසංයුක්ත දේශනයක් අහනකොටද ශුන්‍යතා ප්‍රතිසංයුක්ත කතාවක් අනිත්‍යයට කියලා දෙනකොටද අට්ටික සංඥා වගේ ධාතු මනසිකාරය වගේ දෙයක් පුරුදු කරනකොටද කියලා මං මගේ මනස දැනගෙන තියෙන්න ඕන මේකෙදි තමයි මට මේක ආවේ කියන ඒ හෝඩුවාව නම් අල්ලගෙන තියෙන්න ඕන. මේ අතුරෙන් තමයි මේ ගේට්ටුව ඇරුනේ කියන එක. ඒ අතුරු මතකේ තියෙන්න ඕන. ගේට්ටුව ඇරිච්ච හැටි මතකේ තියෙන්න ඕන. එතකොට ලේසි අතුරු හොයන්න ඕන ඊට පස්සේ. මම දන්නා මේකෙන් ආවේ කියලා. එතකොට ඊළඟ දවසේ දැන් අර ඇවිල්ලා වින්දනය කරපු එක නෙවෙයි යතුරු මතක් වෙන්න ඒ යතුරු තමයි දැනගන්න ඕනේ මේකෙන් තමයි එන්නේ කියලා ආයෙත් මුලට එනවා. අර බුදුගුණ වගේ දෙයක් අවශ්‍ය වෙන්නේ එතකොට ඒකයි ඒකෙන් කොන්ෆිඩන්ස් එක ඇති වෙන මම මම අර පසුගිය සතියේ කිව්වේ මං කියලානේ අපි කිව්වේ බොහොම ට්‍රස්ට්වර්දි ගුරුතුමෙක් අපිට හම්බල ඉන්නේ. තථාගතයන් එනිසා පුද්ගල ප්‍රසාදේ නැති තථාගත ප්‍රසාදය ඇතිව අපි සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේ මෙහෙම කිව්වා කීප එක මටත් ඇහුණා. කෘතඥතාවයේ තියෙනවා අහගත්ත එක්කන එච්චරයි. නමුත් ස්වාභිමානයක් ඇති කර ගන්න ඕනේ අභිමානය කියලා මං කුසලයක් හැටියට කියන්නේ තෙන්දී ඒක ඇති කරගෙන අපි හිතමු අපි ආස්වාස ප්‍රස්වාසන අපි ආස්වාස ප්‍රස්වාස එකතුම වෙනවා. ඒතර නීවරණ මත වෙනවනම් අදිෂ්ඨාන පූර්වක වෙන මම මෙච්චර වෙලාවක් ඉන්නවා. කකුල් රිදෙනවා නම් ටිකක් අයින් කර ගන්නවා. ඇඟ කහන වගේ જાතින නොකරින්න තරමට හොඳයි මොකද ඒවා ඉන්වෙන්ට් ඉඳ තියෙනවා සතෙක් කාලන වේනවා. ඒව දරාගෙන හිටියාම ශරීරය එකලස් වෙනවා ශරීරය සංසුන් වුණාම හැබැයි වාඩි වෙන්න ඉගෙන ගන්නතම වෙනවා ඒ අන්න එතෙන්දී මා ඒක කියන්නත් එක හේතුවක් තමයි අපි වාඩි විල්ලේදී වාඩි මම පාචිරන් හිතලා ඒ වචනේ වාඩි විල්ලේදී සමහර අයට හිතෙනවා එක් සංස්කෘතිය විසින් ගුරුම කර දුන්නා මාව අවස්ථාවට ලක් කරයිදු මාව අයින් කරයිදු කියන එහෙම සත්පුරුෂ නොවූ මිත්‍ර කොටසක් ඉන්නවා අපිට. ඒකෙත් යනමඤ්ඤත්ති බහුල වුණොත් ඒක අකුසල විතක්කයක්. එහෙම නිසා පුළුවන් තරම් නිරාමසේ සඳහා වාඩි වෙන්න ඉගෙන ගන්න ඕනේ. ස්ත්‍රී ශරීරයේ පුරුෂ ශරීර වාඩි කරන ක්‍රම තියෙනවා. ඒක ඒක ස්ත්‍රී භව නිසා වෙන දෙයක් නෙවෙයි මේ පෙල්ලිස් බෝන් එකේම හැදිච්ච විද්‍ය අනුව එක වෙන්නේ. කසේ දුකා තියාගන්න පුළුවන් වෙන විදිහට ඒකයි එහෙම කියන්නේ. අර්ථ පద్මාසනය වඩා හොඳයි. කුෂන් එකක් තියෙනවා නම් කකුල් ධනිස් දෙක බිම ගෑවෙන තරමට හොඳයි. එතකොට ශරීරය නිශ්චලව තියාගන්න පුළුවන්. බොහෝ වෙලාවක් වාඩි වෙන්න ඉගෙන ගන්න එක හොඳයි කීකි වාසි තියෙනවා අර ගුරුවරයෙක් හමුණා වගේ. බොහෝ වෙලාවක් අර එකම වෙලාවට වාඩින්න පුළුවන් නම් ඒකෙත් හොඳ ප්‍රයෝජන තියෙනවා. එකම භාවනා කරනවා කියන්නේ එකම වෙලාවට වාඩි වෙන්න පුළුවන්කම આવොත් එහෙම ඔය මොළේටත් ඔය බ්‍රේන් ස්ටෙම් එක බොහොම මේ අමුතු වැඩ කරන එකක් තියෙනවා. ඒක තැම්පත් වෙලා තියෙනවා. ඔය ඥාන හැම එකක් කම් කර්මයක් එක්ක ආපු කර්මජ රූප සමහර ඔය බ්‍රේන් ස්ටෙම් එකේ තමයි තියෙන්නේ සමහර. ඒව නිකම් මගේ කතා. නිසා ඒවා එච්චර අගේ කරත් එපා. නමුත් අර එකම වෙලාවට වාඩි වෙන්න ඉගෙන ගත්තාම ඔල් අර එකම වෙලාවට බඩගිනි වෙන්නේ දැන් සමහර හැමදාම 11 මාස දවල් කෑම ගන්නවා නම් ඒලාට බඩගිනි වෙන ගැටයක්. ඒ වගේ මනසත් ඒකට ලෑස්තිකමක් කියනවා. ඒ වෙලාවට වාඩි වෙන්න. එහෙනම් ඒ ඩ්‍රයිව් වල වතුර එකක් බීලා ඒ වගේ වාඩි වෙන එක. නැත්නම් නිදන්ත කාලේ නැත්නම් කවුරුත් නැති අතරේ. ඒ බොහෝ වෙලාව ඒකෙන් ඒකට බින් අපි හිතමු විනාඩි අපි දැන් කියමු විනාඩි 40ක් වාඩි වෙනම් පළවෙනි 10 ස්ටාර්ටර් එක කැඩිලා වගේ තේරෙන ස්ටාර්ට් කරන ස්ටාර්ට් කරන ස්ටාර්ට් වෙන්නේ නැහැ වගේ තේරෙන්නේ. සද්ද විතරක් කියනවා ආයන. ඊට පස්සේ මට බලහන් තියෙනවා වයර් හරිද කොහොම හරිද කියලා. ඉවත් හරි ස්ටාප් වෙන්නේ නැති ගතියක් කියනවා. ඊළඟ විනාඩි 20 දී එක ස්ටාර්ට් වෙනවා. ඒ වගේ. එතකොට නමුතර ස්ටාර්ට් පළවෙනි 10 දී ස්ටාර්ට් වෙන්නේ කියලා අයින් වෙන්න හොඳ නැහැ. ටිකක් ඉඳලා ආයි ස්ටාර්ට් කරන ඒ වගේ. ස්ටාර්ට් එක වරදක් නෙවෙයි දැන් තියෙන්නේ. ඒක හැටියක් හැමදාම. ඊට පස්සේ විනා දෙවෙනි අපි විනාඩි 20 40ට අපි දැන් කාල සීමාව දාලා තියෙන මේ මතකයේ විතරයි කියන්නේ දැනගන්න විතරයි. දෙවෙනි වෙලාවේදී අර ආයෙත් අර බලාකුළු පිරෙන්නේ. මනස ආයිද්වන්නේ පරණ අරමුණුත් එක්ක සෙල්ලම් කරන්න කැමති. ආසාවල් එක තරහවල් එක ඒ අරමුණුත් එක්ක පුරබදාන්නේ. එහෙම නම් ඊට පස්සේ වැඩි ඒවා හිතට වැඩි නම් ඊට පස්සේ ඉතින් ශරීරයේ කැමති රිලැක්සෙන් සැරසිලා ශරීරයේ රිලැක්ස් වෙනවා කියන්නේ එතෙදි නිදිමත එන එක. මේ අවස්ථාවේදී අර මේ මේ සමාහි සුඛ පීති පස්සද්දි නෙවෙයි. නින්දට බර වෙනවා. ඊට පස්සේ ස්ථාවරව Tamanට තේරෙනවා ඊට පස්සේ මේ හරි දැන් Tamanට තේරෙනවා මේ මාර්ගය හරි දැන් කාමච්ඡන්ද ව්‍යාපාද විශේෂයෙන් මේ දෙක තමයි දැනෙන්නේ නිදිමත ඒවා නැති හින්දා තමන්ට තේරෙනවා මේක හරි කියලා තමන්ට ඒක තේරෙනවා ඒක ඒක තේරෙනවා කියන අර අර විවේකයේ පීති සුඛේ ඩිංගෙ ඩිංගෙ දැනෙන්න පටන් ගන්නවා අර අනවජ්‍ය සුඛ අභ්‍යාසයක සුඛ තියෙනවා අර නමුත් දෙවිනි සුඛිනෝ චිත්තං සමාධි කීත්තේ කියපේකේ ඒ සුඛී බව හැපිනස් ගතිය තියෙනවා හැපිනස් එකත් එක්ක සමාධිය තියෙනවා. දැන් එතකොට දන්න නිසා මේක කරනකොට නේද ඒක උනේ කියලා දැන් දන්න නිසා දැන් ආස්වාස ප්‍රස්වාස වලට හිත යොමු කරනවා. අපි ඒක ගැන කතා කරන නිසා කියන්නේ ආස්වාස ප්‍රස්වාස කියන්නේ ඒක. ඒක වෙන්නේ කොහොමද? දැනෙන්නේ කොහොමද? මේ වෙලාවේ මොකද වෙන්නේ කියන එක තේරෙන්නේ. ඒකිට විපස්සනා ඥානෙ අපි යොදාගෙන තියෙන දන්න හින්දා දැන් අර සාරිපුත්ත හාමුදුරු එතෙන්දි කියන්නේ ඒ ඒ සංඥා ඒ අපි ඉගෙන ගන්නනේ මොන මොන ධාති දෙන්නේ කියලා ඒකේ තියෙන ගති ලක්ෂණ ඒ වගේ දේවල් අර අර භික්ෂුණන් සොඳට කියන අර පෙර නොතිබීම හටගෙන ඉතින චතුර්දහන් වෙනවා කියන තත්ත්වෙට එනවා ඉමේ ධම්මා අහුත්වා සම්බොන්ති හුත්වා පටිවෙන්ති කියන එක තේරෙන්න පටන් ගන්නවා මේ සංඥාව ආවා ඇවිල්ලා ගියා තිබිලා තිබුණේ මොන්න මතුව ආවා අන්තුලා ගියා බුද්ධ සංඥාවෙන් පුළුවන් අටක සංඥාවෙන් පුළුවන් මෙත්තා සංඥාවක් වෙන්න පුළුවන් ඒ ඕන එකක් ඒක හිතේ හිත අර වැඩ කරන විදිය Taman තේරෙනවා ඒක තේරෙන්නේ අර මුල් කර්මස්ථානේ පසුබිමත් එක්ක අට්ටික සංඥාව නම් ශුන්්‍යතාවයත් එක්කටම ගැලිලා යනවා. බුදු ධාතු මනසිකාරයට සම්බන්ධයෙන් තමයි. එතකොට එතකොට තුන්වෙනි විනාඩි 10යිදී ඒක වෙන්නේ. දැන් 1 2 3 ට විතර ගියා අපිට. හතරවෙනි එකේදී ඊට පස්සේ දන්නවා ආපු ආපෝ නොයන්නට අරකට එක්කම අර විතක්ක ਵਿਚාර විවේකජ පීති සුඛ සංඥා චේතනා අධිමොක්ක ඒව තියෙනවා පස්ස වේදනා සංඥා චේතනා ඡන්ද ඡන්ද කියලා කියන්නේ කාම ඡන්දනේ දැන් අර මේකේ සම අපි කිය දැන් අපි කියමු සමාධි ඡන්දයක් ඇතිවෙනවා සමාධියේ ඉන්තුමනාවක් ඇති මේ වචනේ නෑ හොඳට මම හැදුවා මේ අපිට විතරක් තේරෙන සමාධි ඡන්දයක් ඇති වෙනවා භාවනා ඡන්දයක් ඇති වෙනවා කුසල ඡන්දයක් ඇති වෙනවා අධිමුඛ කියලා කියන්නේ අදිෂ්ඨාන පූර්වක ගතියක් ඇති වෙනවා ඊට පස්සේ මේක ඉන්න ඕනේ කියලා බුද්ධ කලින් පංච නීවරණත් එක්ක බින්දපු වින්දනවල තියෙන ගොරෝසුකම ඒකේ කියනව ආදීනව ඔක්කොම වචන වලින්ම නෙවෙයි ඊට වඩා ප්‍රත්‍යමන්ද තේරෙන හින්දා ඊට ශක්ති තියෙන උපේක්ඛා තියෙනවා විරිය තියෙනවා එතෙන් දිනනවා දැන් පළවෙනි ධ්‍යානෙදිත් විරිය සති උපේක්ඛා ඔක්කොම තියෙනවා ඒකෙදි උපේක්ඛා නැත්තේ නෑ ඒක අපි දැනගන්න ඕන කාරණයක් අපි හිතනවා උපේක්ඛාව තියෙන අන්තිම එකේ විතරයි කියලා. විතක්ක ਵਿਚාර පීති සුඛ චිත්තී කගතා පස්ස වේදනා සංඥා චේතනා කියන්නේ මං මට මනසින් සැලසුම් කරන්න පුළුවන් මේකේ තව ඉන්න ඕනේ කියලා. සිටි අර අර ඡන්ද චිත්ත විරිය වීමාංශ කියන ඉද්ධිපාදයක් හැටියට සිත් එනවා. ඡන්ද එනවා. අදිමොක්ක තියෙනවා වීර්යය තියෙනවා සති තියෙනවා උපේක්ඛා තියෙනවා මානසිකාර තියෙනවා සති තියෙන හින්දා අර කාමච්ඡන්ද වගේ දේවල් ආ එන්නේ නැහැ මොකද සතියෙන් මම දකිනවා මේ වෙලාවේ තියෙන්නේ උපේක්ඛා මානසිකාර පළවෙනි ධානයේ තියෙන බව මතේ තියෙනවා ඒතර පීති සුඛ ඒකාග්‍රතා එකම උපේක්ඛා මානසිකාරිකුත් තියෙන උපේක්ඛා සහ මානසිකාරයක් තියෙනවා මේ වචන ඒ කෙසේ වෙතත් Taman දන්න මේ මේක මනස ඒ සද්ධා විසින් තල්ලු කරගෙන යන හැටි. අර මාළුන්ගේ පුත් සුත්තේදී මාළුන්ගේ සුත්තේ පුතේ බුදුහාමුදුර ආනන්දහාම ඉතින් ඔක් ඒවා කියනකොට ඉතින් කොහොමනම් ඇයි මේ වෙනසක් කියලා. එතකොට බුදුහාමුදුර ඒ අර ඉන්ද්‍රිය වේ මතට අංශයක වෙන්නේ ආනන්ද කිව්වා. ඒ වගේ මේ කතා කරන්න ශ්‍රද්ධා විදේ සත් සමාධි ප්‍රඥා වලින් මොකක්ද දිනු කළ කියලා ඔහු තමයි අදාන්නේ ඒක යනකොට මේ වගේ කිසිවක් කතා නොකරන්ට දන්න එක්කෙනා නොකරන එක්කෙනා සද්ධාවෙන් එතෙන්ට එනවා විරියෙන් එතෙන්ට අයින් සමහර අයට විරියෙන් මෙතෙන්ට යන්න බෑ සමාධි වැඩි වෙලා එතෙන්ට එනවා සතියෙන් එතෙන්ට එනවා ඒ කියන්නේ ධම්ම විචයත් එක්ක යන සමහරට ඒ නිසා Taman දැනගන්න ඕන මගේ මනස වැඩිපුරම වැඩි වෙදෙන්නේ මොකද අතාරින්නත් එපා බැරිත් නැහැ කාර්ය බහුල සමාජ හැබැයි අර මුල් සුදුසු ගන්න ටික තියා ගන්න ඕන. අනිත් අයට කරදරයක් නැති ජීවිතයක් තියෙන්න ඕන. ඉඳ හිතව දොරවල් ටික වහන් ඉගෙන ගන්න ඕන. ඇස්තොර, කන්දොර, දිවදොර, නාස්තොර, හම්දොර, මනස්තොර. ඕනලාට හලුනලාවට බ්ලයින්ඩ්ස් තියෙනවනේ ඒවා වහන්ත ඉගෙන ගන්න ඕන. කර්ටන්ස් තියෙනවනේ ඒවා වහන්ත ඉගෙන ගන්න ඕන. වැඩි අවුව වෙලාට කරනස් දාන්න ඕන. ඇතුළේ තිබිලා අනිත් අයට පේනවා නම් බ්ලයින්ඩ් සාය දා ගන්න ඕනේ. ඒ විදිහට තියෙන જાති තියෙනවා වගේ. ඉගෙන ගන්න ඕන අපි. ඒක හැබැයි ඒකේ Tamanට තේරෙනවා මාර්ගයන් එක්කනට තේරෙන්න ඕනේ. අපිට ගුරුවරු වන්දනීය ගුරුවරු හම් වෙලා තියෙනවා, දැකලා තියෙන කතා කරලා තියෙනවා. ඉතින් සාය ඒක ට්‍රස් කරන්න පුළුවන් ආදරය කරන්න පුළුවන් ගුරුවරයෙක් ගුරුවරියක් ඉන්න ඕන ඉන්නවා තථාගතයන් වහන්සේ තම ප්‍රසාදය ඇති කරගන්නේ තැන තියෙන්නේ ඒ මාර්ගේ තමන් යනවා බෑ කියලා අයින් කරන්න එපා අර ලාභ සක්කාර සිලෝක ප්‍රශංසා කියන ඒ ඒ ඒකට එන්න හොඳ අනුග්‍රහතාව ඒ විතක් හත් තුන අයින් වෙන්න ඕන අනවඤ්ඤත්ති බහුල වෙන්න හොඳ නැහැ. මුලින්ම කී විතක්ක තුන මේ ඉතිවිතක පාළියේ තුන්වෙනි කොටසේ ඉන්නේ කිය. ඒ විතක් අකුසල විතක්ය අයින් වෙන්න ඕන. කොන්ෆිඩන්ස් එකක් තියෙන ඔය කවුරුත් උදව් කරන්නේ අන්තිමේ තමයි. මේ මේ ස්කයිප් එකෙන් විතර අපි ඕනෝන් දන්නේ කි ලොකු ආශියක් තියෙනවා. ඒ නිසා පිළිවන් කියන හැඟීම් විතරක් තියාගන්න. ඇත්තට පුළුවන් කරන්න. ඇත්ත කරනවා ඔය මොනවද කියන රිට්‍රීට් වගේ දේවල් හරි හොඳයි. එයා කි සමහරට ගුරුවරයා කියන එකම කරන්න ඕනේ නැහැ සමහර එතෙන්දී. නමුත් Tamanට තේරෙනවා මේ එක හොඳ අවස්ථාවක් ඒක කරනවා එයා ත්‍ස්වද ගුරුවරයෙක් නම් නැත්තම් අරයා යා ගෙන්නන නිසා මෙයා මෙයා ගෙන්නනවා වගේ ගුරුවරු ගෙන්නන ගෙන්න ගන්න ඉලිවලට සම්බන්ධ වෙනවා නම් ඒක වාසිය ආධ්‍යාත්මික වාසිය අඩුයි නමුත් Taman බාහිර වාසියක් සැලසෙනවා Tamanගේ වැඩේ කරගෙන යන්න. ඒකෙන් ඒ ඒ වගේ තැනකදීත් කල දුටු කල පළියේ ගම් ඒ ගානට බලාගෙන තෝරන අධ්‍යාත්මික වශයෙන් මම හිතනවා මම හොඩුවාවල් කීපයක් කියව කියලා බුදු සරණයි මාසත් තුනේ අප්‍රමාණ පින් හොඳයි තව කාට හරි අදහසක් තියෙනවද අපි ඉදිරියට යන්න කලින් මතු කරන්න දර්වන් සරණ එතන ජයන්ත මහත්තයා පොඩ්ඩක් විතර පොඩි පැහැදිලි කිරීමක් කරගන්න ඕනකම තිබ්බා මේ මම හිතන්නේ උපේක්ෂාව තියෙනවා කියනකොට පොද යනකොට අපි දැන් සාමාන්‍ය ඉගෙන ගන්න කරුණුත් එක පටල ගන්න නැතුව උපේක්ෂාවේ සම් යම් කිසි අවස්ථාවක් තියෙනවා කියලා මට හිතෙනවා ඒ සතුටුමයි කියන දේ නම් තේරුණා මට හුඟක්ම උපේක්ෂාව කියන එකේ අර්ථ සමන්ජස තත්ත්වයේ තියෙන උපේක්ෂාව දර වේදනා උපේක්ෂා කියන එකත් එක්ක තමයි අර ඉගෙන ගන්න කරුණු පටල ගනී වගේ එකක් තේරෙන නිසා සමහර අය ඒ එතන තියෙන தත්ත්වේ උපේක්ෂාව කියන එකයි අර වේදනාව ප්‍රීතිය දනකොට උපේක්ෂාව හිතේ අපි මේ උපේක්ෂායි මේ ප්‍රීතිය උපේක්ෂාවයි පේදෙන්නේ නැහැ කියන එක වේදනාව පැත්තෙන් බලන්නේ නැතුව සමහරවිට ඒක හිතනවා ඒක ප්‍රැක්ටිකලි සමහර යනකොට තියෙන සත්‍රමජ්‍යතා தත්ත්වේ තියෙන උපේක්ෂාව වගේ සත්‍යයේ මේ ඒ චෛත්‍ය පැත්තෙන් බලනවා තත්ත්‍රමජ්‍යතාව කියන එක සම්බන්ධ කරගන්නවා නම් හොඳයි නැත්නම් අර සමහර වෙලාවට කියුවක් අය හිතන්න පුළුවන් නැත්නම් ඕක මේ කොහොමද මේ උපේක්ෂා හිතේ ප්‍රීතිය යෙදෙන්නේ කියන්නේ. සතිතුමා මම හිතන්නේ තව ඒක පොඩ්ඩක් පැහැදිලි කරන හොඳ නැත්නම් සමහර දැන් අපි ධර්ම කරුණු ඉගෙන ගන්න අය කොට කියනවා ඉතින් අර උපේක්ෂා සාගත ප්‍රීතිය තියෙන එක ලයික වේදනාවක් පැත්තෙන් කිය තියෙන උපේක්ෂාව සම්බන්ධ කරලා කියන එක මම හිතන්නේ මේක අර එහෙම අර සබ්බචිත්ත සාධාරණේ තියෙනවා මේ සබ්බ කුසල සාධාරණ පැත්තේ තියෙනවා සත්සමජතාව කියලා. මේක ඒකේ අර උපේක්ෂා කියන தත්ත්වය තමයි එතනක් තියෙන්නේ. හැබැයි ඒක අර වේදනාවත් එක්ක සම්බන්ධ නැහැ. ධානය වෙනකොට අර ඒ උපේක්ෂාව කියන එක සාමාන්‍ය ධානයක කියලා මාර්ග සත්‍ය පොදිපාදක මේකත් අපිට උගන්වලා තියෙනවා. ඒකත් අර වේදනාව පැත්තේ උපේක්ෂාව නෙමෙයි මම හිතන්නේ ඔය සත්‍රමජ්ජල්සා පැත්තෙන් එන උපේක්ෂාවක් තමයි එතන විස්තර කරන්න කියලා හිතෙනවා. මගේ දැනුම හැටියට මම ඒ ගැන තව පොඩ්ඩක් පැහැදිලි කරනවා නම් හොඳයි. තථාගතයන් වහන්සේට নমස්කාර වේවා වූ ඒක හොඳයි වචනේ වචන හැටියට తත්‍ර මජ්ජත්තතා తත්‍ර මජ්ජත්තතා ඒකේ උපේක්ෂාවේ තියෙන මූලික ස්වરૂපයක් එතකොට දැන් ඒ නිසා ඒ පැහැදිලි කිරීම හොඳයි උපේක්ඛා නැත්තම් මේ තෙන්දි නිපීතික තත්ත්වේ නැතිව උපේක්ඛාව ඇති වෙන්නේ කොහොමද කියලා. නමුත් මේ මාර්ගය යන හින්දා එයාට පුළුවන් ඒ ඒ තත්ත්වේ ඉන්නකොට ඒක එක දිහාවකට දාගන්න නැති වෙන්න. උපේක්ඛාව කියලා උපේක්ඛා කියලා කියන්නේ ඇත්තෙම ලං වෙලා හොඳින් බැලීමට එක පැත්තකට හැදෙන්නේ නැතුව එක පැත්තකට නැඹුරෙන්නේ නැතුව ලං වී බැලීමක් හැටියට පුළුවන් උපේක්ෂාවෙන් ඒක උපේක්ෂකෝ විහෙරති කියලා කියන්නේ ඒ ඒම ඒ කතා කරපෙකොන ඒ නිසා අපි හැමනම් මේ ධර්ම කරුණ ඉගෙන ගන්න අනිත් වර මං කියවන් දැන් සීනි කියන වචනේ නැතුව සීන් රස බලන්නත් පුළුවන් දැන් ඒකේ තියෙන කෙමිකල්ස් නම අරගෙන බලන්න පුළුවන් ගතියක් තියෙනවා. අපි නිසා එකක් බලමු. ඊළඟ එක ඉන්සයි වචනේ හොඳයි. උපේක්ඛා කිවි තත්ත්ව මධ්‍යස්ථතා කියලා දැනට හිතා ගන්නට. අතර ඒකේ ශ්‍රාසය ඇටියට බැලුවාම මෝලෑෂස් වල තියෙන සීනි රසයත් පෙන් රසයත් මේපල් සිරප් වල තියෙන පෙන් රසය උග්ඩම්බුවක තියෙන පෙන් රසයත් සම්බෙලුවම සමාන දැනෙන අන්තිමට. ඉතින් ගමන් මාර්ගය යනකොට දැන් රසය අවශ්‍ය වෙනවා. ඔව්. තුන්වෙනි ධ්‍යානෙ. දැන් මේ වෙණි කියන වෙණි කිව්වහම අර කිබර්ලා මේ කියනවා කියන එකක් නෙවෙයි. ඒ ඒ අර අර මේ මනස ඇහිරෙනේ වයින් වුණාම මනස පිබිදෙන පැති මේ. එතකොට අජාත සත්තු මහරජතුමාට ජීවකම්බ වනයේදී මහරය භික්ෂු විශාල 1500ක් විතර භික්ෂුන් වහන්සේලා 1250ක් විතර ඉන්න වෙලාව බුදුහාමුදුරුවෝ ඇත්තට කියන මේ සාමාන්‍ය ඵල භාවනා මාර්ගයට ජීවිතයේම යොමු කරලා ලබන ප්‍රතිඵලය වාසි නෑ අපිට කරන්න පුළුවන් කියන අදිෂ්ඨාන තියාගමු පුණචපරම් මහරජේ ඒ විතරක් නෙවෙයි මහරජතුමනි ඒ භික්ෂුව පීතියාච විරාග ඒ ඇතිවෙච්ච පීතියත් අයින් ඒකත් අයින් කරලා දාලා ඔය හස්බන් කියපු කතාවම එන්නේ හොඳ. උපේක්ඛකෝති විහෙරති සතෝ සම්පජානෝ. උපේක්ෂකව ඉන්නවා සත්‍ති සම්පජාන්නේ තියෙනවා. අන්න එතන අනිත්‍යවට සති සම්පජාන්නේ නොතිබුණා නෙවෙයි. දැන් මේකේ දෙක වැඩිපුර සූක්ෂ මේ සූක්ෂම වචනේ හොඳ නැහැ. වඩා ප්‍රබල ලෙස ක්‍රියාත්මක වඩා සුකුම ලෙස මේක වැඩ කරනවා. සතු සම්පජානකම එනවා. දානිත්‍ය වගේ සති මත් බව තියෙනවා. මෙතෙන්දී අර alertness එක කියන එක වැඩි වෙන්න පටන් ගන්නවා. මෙතෙන්දි නෙවෙයි. අර ටික කරගෙන ආවහම ඊළඟට ඇති වෙන තත්ත්වයක් ඒ. එතෙන්දී අර පීතිය කියන එක එයා තේරෙනවා අපේ කලින් සූත්‍රවලදී කියනවා පීතිය බාධාවක් කියලා තේරෙනවා ඒකට. ඒකට පීති වෙන්නේ ඒ නිසා උපේක්ඛකෝ විහෙරි සතෝ සම්පජානෝ සුකංච කායේන පරිසංවේදේති. ඒ වුණාට ශරීරයෙන් සුඛය කියන එක අත්දකින්න. ශරීරය තේරෙනවා. ඒ කියන්නේ වේදනා සංඥා චේතනා පස්ස මානසිකාරවල තියෙන එක. තමන්ට දැනනවායි. එතෙන්දි විශේෂ වචනයක් තියෙනවා යන්තං ආර්ය ආචික්ඛන්ති ඒ தത്വෙට මේ ආර්යෝ කියලා මෙන්න මෙහෙමයි කියන්නේ යත්තන්ට නමක් දෙනවා උපාධියක් දෙනවා ඒ වචනේ කියන්න දෙපා අනිත් අය තමයි උපේක්ඛකෝ සතිමා සුඛ විහාරී කියන කියලා කියන්න පුළුවන්. එයාට එන නම්බු නාමයක් කියන ආධ්‍යාත්මික යපාචි කරන්න හැබැයි. ඒකෙන් ස්ටැම්ප් එකක් හදාගන්න උපේක්ඛකෝ සතිමා සුඛ විහාරී. උපේක්ඛකයි සතිමයි සුඛ විහාරී කියන තුනම තියෙනවා. උපේක්ඛා තියෙන සුඛ විහා සුඛ විහරණයකුත් තියෙනවා. ඒ නිසා වචනත් එක්ක ගැටෙන්න දෙපා. තත්‍යං ඥානං උපසම්බා දිවිරති ඒ තුන්වෙනි ඥායි ආධ්‍යාත්මික කල්පනා තත්වයට සේන්දු වෙන අය. එයා කියනකොට අහවලා කියන්න බෑ නමුත් ඒ සත්ව භාවයේ තුල පංච නීවරණ අඩු වෙලා සතිමත් භාවයේ වැඩි වුණාම ඊළඟට ඇති වෙන තත්ත්වයක් ඒක. සෝ ඉමමේව කායං මේ යා මේ ශරීරේ මේ ශරීරයක් තියෙනවානේ. නිප්පීතිකේන සුඛේන පීතිය නැති සුඛමත් සුඛවත් බවින් අபிසන්දේති පරිසන්දේති ඒකේ නාවන්නේ ඒක ඒක ඒකෙන් තමයි ඒක පතුරවන්නේ මුළු ඇඟටම ඒක දැනෙන්න ආරිනවා පරිපූර්ණේ පුරවනවා ඒකෙන් පරිපරිති පතුරලා ආරිනවා ඒක ගලන්න පටන් ගන්නවා ඒ නිපීත සුඛ කියන එක. එතකොට ඒ ආගේ ශාරීරිය ආගේ සිතේ ඒ නිපීතික සුඛයෙන් නොගෑවිච්ච තනක් නැහැ. නිපීතිකෙන් සුඛෙන් අපටන් හොත්. නාසකින්චි සබ්භාවතෝ කායස්ස නිපීතිකෙන් සුඛෙන් අපටන් හොත්. ඒක නොගෑවිච්ච තනක් ඒක නොදැනෙන තනක් නැහැ. අපි හිතමු දැන් ඒක කියනවා දැන් ඒක අර නක්ෂික පරියන්ති කියලා ওই සංස්කෘතයේ තියෙනවා. නියපොත්තේ ඉඳලා ඔළුව දක්වා. නියපොත්තටත් ඒක දැන් නියපොත්තටයි මෙරිච්චාමටයි කොණ්ඩිටයි දැන් එන වේදන නමුත් ඒකටම දැනෙනවා ඒක. ඒකට බුදුහාඳුර කියන උදාහරණ තමයි සේයතාපි මහරජු උපලිනියන්වා පදුමිනියන්වා පුණ්ඩරික අපේකටාන උපලානවා පදුමානවා පුණ්ඩරිකානවා උදකේ ජාතානි උදකේ සංවර්ධානි මේ නිලුම් මල් තියෙන අතු නිලුම් තියෙන සුදු නිලුම් තියෙන නිල් නිලුම් තියෙන උපුල් වර්ග තියෙනවා ඒ වගේ ಜಾති මානෙල් වර්ග ඒ වගේ ඒවා තියෙනවා ඒකේ මුල ඉඳලා අග දක්වා යානිචාව අගා යාති යා වච මූලා සීතේන වාරණ සිහිල්දීෙන් අபிසන්නානි පරිසන්නානි පරිපූර්ණානි ගෑවිලා තියෙනවා නම් ඒකත් එක්ක මිශ්‍ර වෙලා තියෙනවා නම් පිටලා තියෙනවා නම් ඒ වගේ මුළු ශරීරය නෙළුම් මලක් වතුරේ තියෙනවා නම් වතුර ගෑවිලා තියෙන මුලයි යකයි හැමතැනම මේ විදිහට මේ ශරීරයේ අර නිපීතික සුඛ කියන ඒ ඇඩ්ජෙක්ටිව් එක මත යන්තින් ගෑවෙනවා මේ සම්දිත් මේ සාමාන්‍ය ඵලයක් මේ භාවනාවෙන් ලැබෙන මේකත් ප්‍රතිඵලයක් වාසියක් අර කලින් ඒවට වඩා උතුම්. තමන් එතෙන්ට ගාව ගන්න ආයත අනුපද සූත්‍රය. ඉගෙන ගන්නට. භික්ෂුවරුනි මේ සාරිපුත්තයන් වහන්සේ හිපීතිය අයින් කරලා උපේක්ඛකෝති විහෙති සතෝ සම්පජාන. ඒ අර කලින් කිව් විදිහට සත්‍යඥානං උපසම්පජ්ජ විහෙරති. යේච සති ඥානේ ධම්මා මේ සත්තුත්ත්‍ය තුන්වෙනි ධානයට එනකොට ඒකේ තියෙන ගති ලක්ෂණ ටිකක් තියෙනවනේ. මේ தത്വෙදී මනස එතෙන්ට ආවහම ඒකෙදි මනස වැඩ කරන ක්‍රමයක් තියෙනවා. දැන් අපි මනස වැඩ කරනවා කියලා දන්නේ ඉන්ද්‍රිය හයත් එක්ක ගෑවිච්ච තැන් විතරයි දාන්නේ. ඒ ඉන්ද්‍රිය හය ගෑවිච්ච නැති වුනහම මනෝ නම් තියෙන වැඩ මනසේ වැඩ වැඩ කිරිල්ලකුත් තියෙනවා. රෝධ කරකෙන්නේ නැතුව සාර කියනවා. ඒ අර ගුවන් ඥානයක් වගේ රෝධෝ නැහැ ගුවන් ඥානෙට යනකොට. දැන් අපි හිතුව යන්නම් රෝධ තියෙනවා. ගුවන් ඥාන රෝධෝන්න රෝධෝන්න බිම යනකොට විතරයි. දැන් මේ වගේ රෝධ අකුලලා යන තත්වයක් තියෙනවා. ගමන යනවා රෝධ නැහැ. සුඛ තියෙනවා. දැන් උපේක්ෂකෝ සතිමා සුඛ විහාරයේ තෙන්දි කියපු වචනේ සුඛ තියෙනවා සති තියෙනවා සම්පජඤ්ඤය තියෙනවා. චිත්තේ කග්ගතා තියෙනවා. සම්පජාන්නේ තියෙනවා ඒකට. ඒව තමයි මේ දැන් මේ සම්මා සමාධිය හින්දා. සම්පජාන්නේ තමයි ඊට පස්සේ දෙවෙනි බොජ්ජංගේ බවට පත් වෙන්න මුල් අද්දන්නේ. ඒ මුල් අද්දන තැන් මොකද එතකොට දැන් ඒක වාසිය ඒකයි අපි අහලා තියෙන එකේ. මේක පලංචියක් කරගන්නේ නැහැ මේකේ බස් වෝල්ටයක් කරගන්න ඊට පස්සේ හින්ත ඒක. එතන කූඩාරම් ගන්න නැති තත්ත්වෙට එන්නේ සම්පජ සම්පජඤ්ඤය දිනු කරගත්තා. චිත්ත ඒකග්ගතා තියෙනවා පස්ස වේදනා සංඥා චේතනා චිත්ත ඡන්ද අධිමොක්ඛ විරිය සති උපේක්ඛා මානසිකාරෝ කියන එකක් තියෙනවා. අපිට කියන්න ඕන විතක්ක ਵਿਚාර නැති මානසිකාරෝ තියෙනවා කියලා. දැන් කාත් එක්කවත් මේ කතා කරන්න විතරක් නෙවෙයි තියෙන්නේ. ධර්මය දැනගෙන තියෙන එක හොඳයි. නමුත් එක එක මාතෘකාව දෙක එක විදිහට කතා කරනවා. නමුත් මේ අවබෝධය තියෙන්න ඕන. නැත්තම් තමනුත් තමන් අඩුවට හිතන්න තියෙන සමහරට මොන ඒ භාවනා කරගෙන යනකොට හොඳ නැහැ හිතන්ත. නමුත් ඒ මානසිකාරයක් ආපමණින් ඒක විතර්කයේ කියලා හිතන්න හොඳ නැහැ. මොකද දැන් ඉතින්ට ආවේ දැන් බුදුහාඳුන බුද්ධ මම මේ වචනයක් හදන්නම් බුද්ධ ඡන්දයක් ඇති වුණොත් බුද්ධානුස්සති ඡන්දයක් ඇති වුණොත් ඒක වරදක් නෙවෙයි. මොකද ඒක මේකට تعلق කරන ඊළඟට සුඛ සමාධියට එන්න. සම්පජඤ්ඤයේ තියෙන නිසා පෙර නොතිබීම හටගෙන ඉතුරු නැති මතුරු දහන් වෙන සංඥාවක් විතරයි කියන තමන් තේරුම් ගන්නවා. තමන් කියන වචනේත් හොඳට මනසට හෝඩුවාවල් දැනෙනවා මේ. ධම්ම හොඩුවාවල් ධම්ම ඉවැට්ටිලි තියෙනවා. ඒ ඒකදි වාසය වෙන ඊට පස්සේ හද්දාවිය සත් සමාධි පඤ්ඤා වැඩි වෙනවා. සීල ඉන්ද්‍රිය සංවර භෝජනේ මත්ඤ්‍යතා කියන ඒවා වැඩි වෙනවා ඊට පස්සේ. මොකද ඒකෙන් තමයි මේකට ආවි සමන් දන්න. ආපු මාර්ගය Taman දන්නේ. දොරවල් කීයක් අරගෙන මෙතෙන්ට ආවේ කියන එක Taman දන්න යතුරු ටිකට. ඒක තුන්වෙනි ධ්‍යාන. හතරවෙනි ධ්‍යාන ගැන කතා කරන්නේ. හතරවෙනි කියනකොට මේ පඩියෙන් පඩියම නෙවෙයි හොඳද? මහරජ ඉස් අර කලින් සාමාන්‍ය ඵලයට වඩා මේ උතුම් සාමාන්‍ය ඵලයක් ඒ විතරක් නෙමෙයි මහරජ. මේ ආධ්‍යාත්මික මාර්ගයේ තව තියෙන මෙච්චන සුඛස්සච පහන. ඒ සුඛ බවත් අයින් කළා. සුඛ විඳිනවා කියන බව අයින් වෙනවා. මේක සුඛ දැනෙනවා කියන එක හිතෙන්නේ නැහැ. මේ දැනෙන්නේ සුඛ කියන එකට තීරණයක් ගන්න. මේ දැනීමක් තියෙනවා. ඒ දැනීම සුඛයි කියන ඉලේබල් එක අලවන්නේ ඒකට. ඒකයි තියෙන්නේ. සුඛය දැනෙනවා නොදැනෙනවා නෙවෙයි. ඒක සුඛයි කියලා තීරණය කරන්න. දුක්ඛසිත පහන. ඒක නැතිවීම ඒ අර කලින් ආපු මාර්ගයේදී මේක නිසා සුඛාවේ ඒකේ නැති වුනහම දුක්ඛයක්ද කියලාවත් එයා තීරණය කරන්න ඒ ලේබල් ලැබීම නැතර වෙනවා. මුළුමනින්ම පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අට්ඨංගම. ඒ සොම්නස්ස සහ දෝමනස්ස කියන දේවල් සම්පූර්ණයෙන් එයා බහැලා ගිහිල්ලා. අස්තංගත වෙලා කියන්නේ ඉඳ ඉඳ බහැලා ගියා වගේ. අඳ බහැලා ගියා වගේ. ඒ විතරයි. අදුක්ඛං අසුඛං අදුක්ඛම සුඛ අදුක්ඛයි අසුඛයි තත්වේ දැන් සුඛ දුක්ඛ කියේ සුඛ සහ දුක් කියන දෙක දෙකෙත් ඒ ඒ ඒ පාට වැටිල්ල නතර වෙලා නැහැ. එයා කොහොමද තීර කරගන්නේ මේක සුඛයිද මේක දුක්ඛයිද කියලා. එහෙම වෙන්නේ නැහැ. වින්දනේ පවා එතකොට අතීරණාත්මක. එයා අතීරණ මේ වචනේ හොඳන තීරණයක් කරන්නේ එයා. ජජ් කරන්නේ ඒකට. උපේක්ඛා සතිපාදි සුද්ධින් උපේක්ෂාවෙන් සහ සතියෙන් පරිසුද්ධත්වයට පත්වලා තියෙන. ඒ ඒ ගති ලක්ෂණ ටික තියෙනවා. චතුත්ථ ඥාන තුන්වෙනි තුන්වෙනි හතරවෙනි අවස්ථාව තමයි මේකේ තොට වෙනම රටාවකට දැන් එයාගේ මනස වැඩ කරන්නේ. මේ මනසේ වැඩ කිරිල්ල වෙන රටාවකට සේන් වෙනවා. එහෙම තත්වයක් තියෙනවා මේ කියන්නේ මේ කතා කරන්න නෙවෙයි ඔකේ ප්‍රණිවිඩයක් ලියුමක් ගෙනත් දෙන මිතරයි මේක වන්දනීය වූ මහණීය වූ තථාගතයන් වහන්සේ දේශනා කළ දෙයක් සෝ ඉමමේව කායං එයා මේ ශාරීරිය පරිසුද්ධේන චේතසා පරිසුද්ධ සිතින් ඒ පරියෝදාතේන පරිත්වා නිසින්නෝ හෝති. එතෙන්දී ඒ හොඳ වචනයක් ඒක පාවිච්චි කරා. එයා නතර වෙලා ඉන්නවා. නිසින්නව කියන එක වචනයට මා හිතුවා නිසින්නෝ කියන්නේ නතර වෙලා ඉන්නවා දැන්. වාඩි වෙලා ඉන්නවාට වඩා ශරීරය වාඩි කරලාම නෙවෙයි එතකොට. මොකද ඇවිදලා භාවනා කරන්න පුළුවන්නේ. හිතගෙන ඉන්නකොටත් තේගෙන්න පුළුවන්. ඒ නිසා සෝ ඉමමේව කායං මේ දැනට යා පාවිච්චි කරන ශරීර ස්වરૂපේ ඒ තියෙන සම්පදිච්ඡත් එක්ක තියෙන ඔක්කොම જાති. පරිසුද්ධේන චේතසා පරියෝදාතේ පිරිසිදු සිතින් පවිත්‍ර වූ සිතින් මුළු හැමතැන පතුරුවලා ඉන්නවා. නිසින්නෝ හෝති නාසකින්ච සබ්බාවතු කායස්ස පරිසුද්ධේන චේතසා පරියෝදාතින පුටං හෝති ඒ පවිත්‍ර වූ සිතින් එතකොට දැන් පීති සුඛය වගේ නෙවෙයි හරි පරිසුද්ධ භාවයෙන් නොගෑවිච්ච තනක් තෑයාට ඒ පරිසුද්ධ භාවය යාට තේරෙනවා තියෙන්නේ පරිසුද්ධ භාවයක් පමණයි යාට මොකද සුඛ දුක්ඛ ඒ වේදනාවල් වගේ જાති ඔක්කොම ඒ එකකටවත් ලේබල් තියන්නේ නැහැ එතකොට. ඒත් ලෝකයේත් එක්ක තියෙන සම්බන්ධතාවයින් වෙල ගිහිල්ලා හුඟක් වෙලාවට. එතෙන්ද බුදුහාර කියන්නේ හරියට සේයතාපි මහරජ ඕදාතේන වත්තේන සසී සම්පාරුපිත්තා. හරියට සුදු අස්ත්‍රයකින් බ්ලැන්කට් එකක් හරියි නැත්තම් බෙඩ්ෂීට් එකක සුදු අත්තේකින් වාඩි බැහුවොත් එහෙම ඔළුවම වහගත්ත ඔළුවේ ඉඳලා වහගත්තොත් ඒ වගේ එයාගේ මුළු පරිසුද්ධ පරියෝදාත වූ සිටින් තම මුළු පැවැත්මම බැහැලා තියෙන මම මේ පැවැත්ම කියලා කියන්නේ යාට අත්දකින්න පුළුවන් අත්දකින්නේ පරිසුද්ධ භාවයක් සහ උපේක්ෂා භාවයක් පීතුරු භාවය ඉදම්පි මහරජ සම්දිත්තිකං සාමාන්‍ය ඵලං පුරිමේ සම්දිත්තිකේ සාමාන්‍ය ඵලේ අභික්ඛන්ත තරංච පනීතං මහරජ මේ தત્ත්වය අර කලින් කියපු මේ සාමාන්‍ය භාවයේ ශ්‍රමණ භාවයේ භාවනා කිරීමේ මුළු දිවියම කැප කිරීමේ තථාගත ධර්මයේ වෙනුවෙන් කැප කිරීම ලබන තවත් ඉහළ උතුම්ම වාසියක් මහරජ මේක. චතුත්ථේ ඥානෙ ධම්මා මම ආයෙත් එතකොට එනවා <clears throat> සාරිපුත්යන් වහන්සේ කරන දේ. දවස් 14ක් තිස්සේ. <clears throat> යේච චතුත්ථේ ඥානේ ධම්මා චතුත්ථ ඥානේට උරුම වූ ගුණාංගයන් තියෙනවා නම් යමක්ද තියෙන්නේ මොනවද උපේක්ඛා අදුක්කම සුඛා වේදනා දර කලින් කියවක මතක් වෙන්න ඕන. උපේක්ඛාව තියෙනවා අදුක්කම සුඛ වේදනාවක් තියෙනවා. ඔන්න වචන තියෙනවා. පස්සද්ධත්තා චේතසෝ අනාභෝගෝ අනාභෝගී කියන වචනට ඔය ඇත්තන්ගේ සෙල පොතක පරිවර්තනයක් තියෙනවා. අනාභෝගී කියලා කියන්නේ පරිසුද්ධ බැවින් සිතේ සිතේ සිතන ගතිය අයින් වෙලා යනවා. ඒ කාර්යෙන් බැහැර වෙලා යනවා. සත්‍යතුම මේකට විශේෂ වචනයක් ඒ වචනෙම දාලා තියෙන්නේ. ඒ අනාභෝගෝ කියන වචනේම තමයි දාලා තියෙන්නේ සත්‍ය. ආ ඔව් එහෙම තමයි. ඒ අනාභෝග කියන වචනේ විස්තර කරලා නැහැ මේ ඩික්ෂනරියේවත්. නමුත් ආභෝග කියලා කියන්නේ සිතා බලනවා එයාට දැන් ආයේ හිතන්නේ එයා හිතන් තෝරන කමන්නේ. ඒ වචනේ හොඳ දන්නේ නැහැ. හිතන්නේ නැහැ කියන එක. හිතන්නේ නැහැ කියන එක නෙවෙයි. හිත හිතා ඉන්න හදන්න. ඒක මේ සතානිස්සරහා මුඳුරුවෝ පාවිච්චි කරන්නේ unconcern කියන වචනේ. හොඳට හිතලා බලන්න. Due to serenity and of awareness. ඒකේ විස්තරයකුත් උන්වහන්සේ දෙවියන් මම ඒකට එච්චර යන්නේ නමුත් එතෙන්දි වෙන්නේ අර උපේක්ෂාව තියෙන හින්දා එයා ජජ් කරන්න හදන්නේ අත්‍යම් ඒ ජජ් කියන වචනේත් හොඳ නැහැ. එයාට කන්සර්න් එකක් නැහැ. කියන්නේ ඕනට විදිහේ හිතන්නේ නැහැ. මේ වචනේ අපිට තේරු ඕනට විදිහ හිතනවා කියලා අපිට තේරුම් ගන්න විතරයි. ගණන් ගන්නෙ නෑ. ඒවා නෙගටිව් පැත්තේ ගණන් ගන්නෑ කියන එක නෙගටිව් පැත්තේ නේ පොසිටිව් තත්ත්වයක් කුසල තත්ත්වයක් හැටියට මම මේ කියන්නේ. තේරෙන්න විතරක්. මොකද පස්සද්ධත්තා චේතසු අනාභෝගෝ. ඒ පස්සද්ද බැරි. සිතේ තියෙන ඒ අනාභෝග බව. සතිපාරිශුද්ධි තියෙනවා චිත්ත ඒකාග්‍රතාව තියෙනවා පස්ස වේදනා සංඥා චේතනා චිත්ත ඡන්ද আদি මොක්ක විදේස තුප්පිකා මානසිකාරෝ තියෙනවා හැබැයි. මේ මානසිකාර තියෙන නිසා තමයි සංඥා තියෙන නිසා මානසිකාරය. අනාභෝගේතු කියලා කියන්නේ ඒකත් එක්ක සම්බන්ධ වෙන්නේ. අර වචනේ හොඳමයි කියලා හිතෙන්නේ ඒ ගෞරවනීය වික්ෂුන් වහන්සේ. කානිසරෝගේ උනාසේ උතුම් භික්ෂුවක් අතේ තියාන් ත්‍රස්වදී ගුරුවරයෙක් ඒ වචන විග්‍රහ කරන නිසා ප්‍රතිපදාවේදී අර මුලින් කියපු අපි මුලින් කියවේ අර ඒ අනවජ්‍ය සුඛ අභ්‍යාසයක සුඛ විඳින උත්තරයත් ඒත් ඒ අනවජ්‍ය සුඛ නාභෝග සුඛ ඒ ඔක්කොම જાති තියෙනවා ඒක මත හිතන්න ඕන ඒ තමයි හතරවෙනි ධ්‍යානය. ඒ ඒකෙදි කතා කරන්න මුකුත් තියනවා නැත්නම් ඊළඟ තැනට යමුද අපි. ඊට ඊළඟ පස්සේ ඉන්නේ බොහොම හොඳම දෙයක්. අපි නතරක් ආ ඔව් විපස්සනා ඥානය මේකේ නම දාලා තියෙන විපස්සනා ඥානය කියනවා. ඔන්න බලන්න මේක හොඳ දෙයක්. ආය අතරින්දත් එපා දැන් මෙතෙන්දිම මේක ඉවරයක් කරගන්න ඕන. මේ ඉරිදා සෙනසුරාදාම. සෝ ඒ ඇත්ත. අර සිත සමාහිත වුණාම ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අලංගනේ විගතු පක්ඛිලීසේ මුදු භූතේ කම්මනී චිතේ ආනෙන්ජප්පත් ඔ කම්මනී කිව්වේ ඇත්තෙන්ම අර අර මේ තුන්වෙනි මොකද්ද තීන මිද්ද නැති වෙලා යනවා කියන එක. ඉතින් ඒකේ අනිත් පැත්ත ඒකේ නැති වෙලා ගිල උඟක් වෙලා නමුත් මම වචන තේරුම් ගන්න. මේ විදිහට හිත කියන එක චිත්ත ස්වභාවය හිතන්ට පුළුවන් ගතිය හිතේ තියෙන හිතෙන්ට පුළුවන් ගතිය පරිශුද්ධ වෙලා තියෙන දැන් මම මේ වචනේ පාවිච්චි වෙනවා ඉගෙන ගන්න උන් මම ඉගෙන ගන්නට කියනවා නෙවෙයි තේරෙන්න මා කියන්නේ ඔයාලා තේරුම් වශයෙන් ගන්න ඉගෙන ගන්න හිතෙන්ට පුළුවන් ගතිය පරිශුද්ධ වෙලා තියෙන්නේ මේ සත්ත්ව භාවය තුල තියෙනවනේ හිතෙන්ට පුළුවන් ගතියක් හිතාන්ට මේ දැන් අපි කරන්නේ හිතාන්ට පුළුවන් ගැතිය දැන් හිතාන්ට පුළුවන් ගැතිය අයින් වෙලා ගිහින් දැන් හිතෙන්ට පුළුවන් ගැතියක් තියෙනවා ඒක පරිසුද්ධයි ඒක පරිෝදාතයි අනංගනේ ඒක කිලිටු නෑ විගතූපක් කිලේසි ඇවිල්ලා ඒක පාට කරලා කිලුටු කරලා පහුරු ගාලා යන සිත් නෑ දැන් ඒක මුදු භූතේ ඔක්කාක් මුදුයි දැන් මුදු රාග දෝෂ නැහැ කම්මනේ නමුත් ක්‍රියාශීලී ඒ ඔක්කොම තිබුණායි කියලා අක්‍රියශීලී දෙයක් නෙවෙයි. ඥාන කියනකොට අක්‍රියශීලී තත්ත්වයක් නෙවෙයි. සිතේ නමුත් ඒක පවතින තත්ත්වයක් තියෙනවා. සිත කියවේ සිත කියන එක ඔබ නොගින් තයන් තියාගන්න පුළුවන්. ආනෙන්ජපත්තේ නොසලෙන තත් නොසලෙනවා කියලා කියන්නේ චිත්ත භාවයේ විතරයි. හිතෙන්ද පුළුවන් ගතිය විතරයි. ඒ හිතෙන්ද පුළුවන් ගතිය ලවා මම කියන එකන හිතවන්නේ නැහැ. කාම රූප ඔස්සේ, දේශ රූප සංඥා ඔස්සේ හිතවන්නේ නැහැ. මොකද හිත මගේ නෙවෙයි නිසා. හිතෙන ගතියක් තියෙනවා එයා කියලා හිතවන්නේ නැහැ. ඉන්සයි කාණෙන් ජප්පත්තේ ඥාන දර්ශනාය. ඥාන දර්ශනය සඳහා හිතේ අබිනීහති ඒක පැත්තට හිතන යොමු කරවනවා. අබිනින්නාමේ ඥාන දර්ශනය සඳහා හිත යොමු කරනවා. සෝ එහෙම කරනකොට එයා කියලා කියන්නේ දැන් මේ සත්ත්වභාවයේට ඊවම් පජානාතයට මෙහෙම ප්‍රජානනයක් ඇති වෙනවා අවබෝධයක් එනවා අයංකෝ මේ කායෝ මේ පාවිච්චි කරන මේ ඇඟ කියන එක රූපී රූප වලින් මතුවලා ආපු දෙයක්. පටිවිත්තයෙන් ආපෝත්තයෙන් තේජෝත්තයෙන් වායුත්තයෙන් ආකාශත්තයෙන් එතන විඥානත්වයක් තියෙනවා ඒක ඒක රූප නෙවෙයි චාතුම්මහා භූතිකෝ මාතා පෙත්තික සම්භවෝ මාතෘත්වයක් විසින් මේක හදලා දීලා තියෙන්නේ පීතෘත්වයේ සහයෝගය ඇති. මහා පංකමක් කලානේ සංකාර නිසා. ඕදන කුම්මා සූපචේයෝ කෑම බීම වලින් බත්මාළු ව්‍යංජන වලින් කැවිලි පෙවිලි වලින් මේක පෝෂණය වෙලා තියෙන්නේ පළතුරු වලින්. ඒකෙන් තමයි මේක රැකගෙන ඇවිල්ලා තියෙන්නේ. අනිච්චයි තියෙන විදිහට තියෙන්නේ එක විදිහකටම තියෙන්නේ. උච්ඡාදන පරිමර්ධන මේක උස්සලා තියන්න ඕන. දැන් ඔය විටමින් වර්ගවල තියෙන එක මොනවද කියන අවුරුදු 50 පෙන්නම් මේක මේකේ තියෙන්න ඕනේ කියන්නේ ඒවා හරි ආහාරයෙන් ඇති කරනයි කියනවා උස්සලා තියෙන්න ඕනේ කැල්සියම් තියාගන්න ඕනේ වයිටමින් A කී අපි නම් දුන්නාට මොකද ඒ ශරීරේ හරියට පාවිච්චි කරන ඒවා තියාගන්න ඕනේ ඒ නිසා උස්සලා තියන්න ඕනේ හැමතිස්සේ පරිමර්ධන පිරිමදින්ට ඕන. බේදන, බින්දිල යන, විද්ධාංශන, විසිරල යන, කැඩිල බින්දිල යන. එimhe ධර්මතාවයක් තියෙනවා. ඒ ශරීරය කියන එක ස්ත්‍රියක සහ පුරුෂයෙකු විසින් නිර්මාණය කළ එකට ඒකේ ප්‍රොඩක්ෂන් එකක් මේ කම්මත් එක්ක ආවේ. ඒ සිරුර කියන එක එතකොට සිරුර කියන එක දැන් දන්නවා සිරුර මහාගේ මේක තමයි මේ භූතභාවයේ මේක තමව වඳබන්නේ කියලා හිතන්න එපා. වඳබවන්නේ කියමයි කියලා හිතෙන්නේ නැති වෙන්න ඕන. පාවිච්චින්නේ. නාවල කාවල පොළ ඇති කියලා තියෙනවා. උස්සල ගෙනියන එක. ඔන්න හොඳ දෙයක්. ඒ ශරීරය ඉදංච පන මේ විඥානං මේ විඤ්ඤා දැනෙන දැනෙනවා කියන්නේ වේදනාව නෙවෙයි හොඳද මේ දැනුමක් ඇති වෙන ගතියක් තියෙනවා. දැනුමක් කියනකොට knowledge නෙවෙයි ඈ විඥානත්වය. මේ දැනෙන දැනුමක් ඇති වෙන ගතිය එත්‍රසිතං ඉත්තපටිබද්ධා. මේකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන මේකත් එක්ක මිස වෙලා තියෙන මේ ශරීර නාම රූප කිවි එකයි. අර රූපී බවත් එක්ක විඥානත් මිශ්‍ර වෙලා තියෙනවා. මේක විපස්සනා ඥානයක්. හැබැයි ඒක මහතරුන් වහන්සේලා නම දීලා තියෙනවා. ඊට පස්සේ බුදුහාරයකට හොඳ උදාහරණයක් කියනවා හරියට මණික මානි වේලුරියෝ සුබෝ ಜಾති මාත්ථන්සු මණිකේක හැම පැත්තෙම හොඳට කපලා තියෙන මණිකේක අනාවිලෝ සබ්බාකාර සම්පන්නෝ තත්‍රාස්ස සුත් තං ආවුතං නීලං වා පීතං වා සුදු මැණිකක් කියලා හිතන් සුදු අපි හිතමු දැන් ඩයමන්ඩ් එකක් කියලා නැත්තම් ඒකේ නූලක් දැම්මොත් පාට ඒක පේනවා හොඳ උදාහරණයක් ඒක තමේනං චක්කුමාපුරිසෝ හත්තේ කත්වා පච්ච වෙච්චේ බලන් පේනෙන්ට පුළුවන් කෙනෙක් ඇස් හොඳ කෙනෙක් ඒක අතේ තියලා පරීක්ෂා කරලා බලනවා පච්ච වේක්ඛී කියේ ඒකයි. හොඳට ලං වෙලා බලනවා. අයංකෝ මනි වේලුරියෝ සුභෝ ජාති මාත්තංසු. හොඳම හොඳ මාර්ගයේ මැනික පිරිසිදු සුදු පාට මැනික වටිනාද දෙයක්. හොඳට කපලක් තියෙනවා මැනිකේ. අච්චෝ විප්පසන්නෝ අනාවිලෝ සබ්බාකාර සම්පන්න හොඳයි පිරිසිදුයි. ඒකේ නූලක් දාලා තියෙනවා. එයාට පේනවා ඒක. ඒ විදිහට මෙයාට පේනවා මේ ශරීරය කියන්නේ ඥාන දර්ශනයක් කියන්නේ. ඒක ඥාන දර්ශනයක් කියලා මට හිතෙන්න. මේ ශරීරයේ තුල විඥානත්වයක් තියෙනවා. ඒ කියන්නේ පේනවා මේ දෙකේ වෙනස වෙනවා. ඕකට තමයි නාම රූප පරිච්ඡේදඥානය කියලා තියෙන්න ඕන ඕකට තමයි. නාම රූපය වෙන්වල තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ පුංචි පුංචි දේවල් නෙවෙයි. අප හොඳම තැනක් තේරුම් ගන්න. ඒ තුර්බක ඥාන දර්ශනයක්. මොකද එතෙන් තාවහම මම දෙකට කඩලා තියෙන දැන් මේ දෙකට කැඩිච්ච එකෙන් ශරීරය කියන එකට වෙන හානිය ශරීරයේ කියන එකේ අබල දුබල බව ඒකට මුක්කු ගහලා තියාගන්න ඕන බව ඒකට ජැක් ගහලා තියාගන්න ඕන බව ඒකේ ටයර් මාරු කරන්න ඕන හොදාන්න ඕන තෙල් දාන්න ඕන වාහනයකට වගේ ඒක සම්පූර්ණයෙන්ම දාන්න අගේ කරන්න පුළුවන් කිසිම කාර්යයක් ඒක තුලින් සිද්ධ වෙලා නැහැ ඒකෙන් කෙරෙන කාර්යයන් කිසි දෙයක් වීඩියෝ ක්ලිප් එකකට අරන් පෙන්වන්න පුළුවන් ජාත්‍යන් අගී කරන්ත මිනිහු කෙනෙකු විසින් ෆොටෝ ගහලා තියාගන්න පුළුවන් જાති නෑ ඒකේ. ඒක ඥාන දර්ශනයක්. ඊළඟට එන්නේ මනෝමේදී අපි ආයි සතියක කතා කරමු. සම්මා සම්බුද්ධ සරණයි කෙටි වෙලාවයි තියෙන්නේ. ඉතින් විශේෂයෙන් මේ ඥාන දර්ශනය ගැන කතා කරන්න තියෙනවා නම් මටත් ඇහෙන්න වැටුත් හයියෙන් හිතන්න බුදුසරණයි. සනකති දෝනිය ප්‍රමාණතින් හොඳයි. මම දිරුක් මාත් මැද යමු එන දිරුක් මාත් නෑ. සතර වන්සරණයි අචන්ත මාත් නෑ අසරයි සත්‍ය දීතමනේ ජයන්ත මහත්මයා විශේෂ කාරණයක් නැහැ මම හිතන්නේ කරුණු බොහෝ දේවල් පැහැදිලිව හොඳට විස්තර වුණා. රජිත්තුම බොහොම පිං විස්තර කරලා දුන්නා. ඉතින් විශේෂ කාරණයක් නැහැ මේ වෙලාව ජයන්ත මහත්මයා. හොඳයි සිරන් සනායි දිරු මහත්මයා සත්‍යතුමනි මට පසුව අහරි කමක් නැහැ දැනගන්න කැමතියි. දැන් මෙතෙන්දී මේ ඥානය ගැන සඳහන් කරේ මම දන්නවා ඒක මෙතනදි සඳහන් කරේ මේ පරිපලක් හැටියට නෙවෙයි කියලා මම හිතන්නේ. මෙතන සතරවෙනි ධානයෙන් පසුව තමයි මේක සඳහන් කරේ. මට හිතෙනවා මේ ධාන හතර සඳහන් කරේ ඒ හතරක් ධාන හතරක් තියෙනවා. මෙන්න මේ විදිහටයි එතනදි සිතේ ඒ ධර්මතාව වැඩ කරන්න කියන එක කියලා ඉවර වෙලා ඒ අනුපිළිවෙලට නෙවෙයි නමුත් මෙතනදී අර විදර්ශනා ඥානය කියන එක මතු කරලා දීලා තියෙනවා වගේ කියලා. ඒක එහෙම නේද කියලා හිතනවා ඔබතුමාට පසුව ඒ ගැන උත්තරයක් පුළුවන්කමක් තියනවා දෙන්න. සේන මහත්මයා මම ඔබතුමාට යොමු වෙන්න ඉස්සරහට තමයි. තිරුවන් සරණයි බොහොම පිං සත්‍යදේ තමයි හොඳට තේරුම් ගන්න දුන්නා. හැබැයි මට මේ විපස්සනා ඥානය ගැන නම් තවම හරියට අවබෝධයක් ආවේ නැහැ. ඒක තවදුරටත් ලබන සුමාන්‍ය හැරි තවදුරටත් විස්තර කරලා දෙනවා නම් බොහොම පිං මේ විස්තර විපස්සනා ඥානය කොයි විදිහටද ඇති වෙන්නේ ඒ කියන්නේ දැන් ඉස්සෙල්ලා අනිත් ධ්‍යාන ගැන නම් හිතෙනවා දැන් කෙලස් නැති කරගෙන යනකොට ඇති වෙන අංග හැටියට දැන් මෙතන කොහොමද ඇති වෙන්නේ කියලා පොඩ්ඩක් තවදුරටත් විස්තර කරලා දෙන්න පුළුවන් නම් බොහොම පිටුපස්සක් නැහැ. දැන් මම පද්මශ්‍රී මහත්මයාට යොමු වෙන්නම්. සත්‍යතුමාට යොමු වෙන්න කලින් පද්මශ්‍රී මහත්මයා ඔමානේ මහත්මිය සේවා කරනවා. සර්වන් සර්ණයි සිව් දිනාටම ඇතම මෙතනදී සතරවෙනි ධානයේ මානසිකාරයේ තියෙන සුවිශේෂී තත්වයක් විස්තර කෙරුණා. මෙන්න මේ தත්ත්වය අභිධර්මයෙන් කොහොමද පැහැදිලි කරගන්නේ කියලා කාට හරි පුළුවන් නම් විස්තර කරලා දෙනවා නම් හැමෝටම වටී කියලා මම හිතනවා තේරුණා. හොඳයි එහෙනම් සත්‍යවිතුමනි මම ඔබතුමාට යොමු වෙනවා ඒ ප්‍රශ්න වලටත් හැකි කමක් තියෙනවා නම් අද පිළිතුරු දෙමු. ඔබතුමා ඉතාමත්ම ගෞරවයෙන් යොමු වෙනවා සත්‍ය සිතුමනේ සර්වන් සර්ණයි. හොඳයි තථාගතයන් වහන්සේට নমස්කාර වේවා. ඔය ඥාන දස්සනය ඔය චූල සාරෝපම සූත්‍ර තත්ත්වයේදී ධානමට කලින් සමාධි සම්පදාවට පස්සේ ධානමට කලින් සඳහන් කරලා තියෙනවා. චූලසාරූපං සූත්‍රය බලන්න. හැබැයි එතෙන්දී ඇවිල්ලත් එයා අත්ත්ුක්ඛංශනේ කරන්න පුළුවන් ඥාන දර්ශනය ආවම. එයාර අතුකොල අරගෙන සතුට වෙන කෙනෙක් බවට අතුකොලනේ මොනවාරි එක අරටුවටම යන්නේ නැතුව සත් ඒන් පස්සේ තියෙන අභික්ඛන්තතර පනීතතර දේවල් වලට යන්නේ නැල්ලු ඥාන දර්ශනින් පස්සේ තියෙන දේවල් තමයි ඊට පස්සේ සාකච්ඡා කරන්නේ සූත්‍රයේ ඥාන ගැන ඊට පස්සේ එන්නේ ඥාන වලින් පස්සේ නෙවෙයි ඒ ගැන කතා කරලා තියෙන්නේ ඒකට කලින් පොඩ්ඩක් ඒ ගැන හොයලා බලලා සාකච්ඡා කරන්නට මහජ අනුපද සූත්‍රත් එක්ක බැලුවහම ඔය අභිධම්ම කියන එක ගැන මතක් කරන නිසා ඒකේ තියෙන කොටස්ම තමයි ප්‍රකලාල කියලා තියෙන දේවල් එක සසඳන්න පුළුවන් කියලා හිතෙනවා. ඒකෙන් දන්නේ නැතු කතා කරන්te පස්සේ දවසක ඥාන දර්ශනය ගැන ඒ හෝඩුවාව හොයාගන්න චූල සාරූපම සූත්‍රයේ ඊට පස්සේ මේකත් එක්ක සසඳලා බලන්න. නමුත් මේ ඥාන දර්ශනය ඒ බෙදා බැලිල්ල මේක මේක මේක කැඩිලා යනවා මේ අපි කියලා කියන්නේ දෙක දෙක උණ බත පේ උණ බත මිටි දෙකක් නේද කියලා හිතෙනවා ඊට පස්සේ. දිය සුලියක් නේද මේ කැරකෙන්නේ කියලා තේරෙනවා ඊට පස්සේ. නාම රූප දිය සුලියක් කියලා තේරෙනවා. ඒ අවබෝධය හොඳම ඥාන දර්ශනයක්. ඒක තේරුම් ගත්තාම හොඳයි. හොඳයි තේරුම් ගත්තා. එතකොට අදට ඇති කියලා මා හිතනවා ඇත්ත කතා කරන්න ඕගෙන මේ මේ ශරීරයේ මාතා පෙත්තික සම්භවයි මේ මේ කතා කරන්නාගේ ශරීරයේ පෝෂණය කරපු ඒ ඇත්ති ගිය සත්‍ය අතුරුදහන් වුණා ශරීරේ පුච්චලා දැම්මා ඊළඟ සතියේ මා යමක් කරන්න උන නිසා මා ඉන්න හරි වෙන කවුරුත් නැති නිසා ඊළඟ සතියේ මා ඉන්නේ නැහැ. ඒත් කතා කරන්ට ඥාන දර්ශනය ගැනයි ඒ අනුපද සූත්‍රයේ තියෙන කොට සීලා ප්‍රඥාන වලට දැන් කතා කරපු ඇත්ත කිව වගේ මේ කොහොමද අභිධම්ම කියන ඒ කොටාසයෙන් ඒ ආචාර්යවරුන් කොහොමද විග්‍රහ කරලා තියෙන්නේ ඒකට අභිධර්ම චන්ද්‍රිකාවත් එක්කමත් නෙවෙයි ධම්ම සංගිනී වගේ දෙයක තියෙන විදිහට කොහොමද වෙන්නේ කියලා හොයලා බලන්න. සම්මා සම්බුද්ධ සරණයි කල්යාණ මිත්‍ර වුණාට පින් අපේ සිත් පිරිසිදුයි පිවිතුරුයි නිර්මලයි පිරිසිදු සිතින් හොඳ පැතුම් රසක් හොඳ අධිෂ්ඨානසක් කරමු. මේ ජීවිතයේ මේ භවයේ මේ සුර දරාගෙන සිටි පෝෂණය කළ ඒකාන්තාමයන්ගේ සංසාර ගමන සූපක් වේවා. පියානන්ද පරම වූ යහපතම දකිත්වා. මේ පුණ්‍ය චේතනා බලවත් උපනිෂ සම්පතක් වීමෙන් අපේ ඉදිරි දී මඟ තවදුරටත් භාග්‍ය සම්පන්න හා වාසනාවන්ත වේවා. දායනික දීපයත්මේදී අප කාටත් කායික මානසික දුක්ඛම් කටළු අනන්තයි අප්‍රමාණයි අනිවාර්යයි. ඒවා නැගෙන මතුවෙන තරමට ඒවට සත්‍යමත්ව මුහුණ දෙන්න තරම් චිත්ත ශක්තියක් ලැබේවා. සසර වසනතුරු උදාර ගති පැතුම් ඇති කල්යාණ මිත්‍යයන්, කල්යාණ මිතුරයන්, කල්යාණ දීපාපියන් පමණක්ම ලැබේවා. අපේෂය සඳහා අප්‍රමාණ ලෝක සත්‍යාට නිරාමිෂ මේයක් සිදු කරනු සඳහා කලින්ම සඳහන් කර විතාර්ක තුන්ට අසු නොවී අකුසල විතාර්ක තුන්ට අසු නොවී මේයක් කරනු සඳහා පරම ශාන්ත සුඛේ නිබ්බානේ අවබෝධ වේවායි අදිෂ්ඨාන කරමු ප්‍රාර්ථනා කරමු මේ මහණීය වූ වන්දනීය වූ සම්්‍යක් සම්බුදු අපේ ශාස්ත්‍රඥ වහන්සේට අපේ ගෞරවනීය ගුරුතුමන් වහන්සේට කෝටි ප්‍රකෝටි වාරයක් වන්දනා වේවා নমස්කාර වේවා මේ මාර්ගයට අවතීර්ණ උත්තමාවයන්ටත් උත්තමයන්ටත් ප්‍රණිපාතේ වන්දනා වේවා කල්යාණ මිත්‍රමුණට පිං සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු පෙරවන් සරණයි පෙරවන් සරණයි